මොකද එකම දේ වුණත් නැවත අහනකොට මේක අහක යන්නේ නැහැ. ධර්මය අහන එකේ ආනිසංස පහක් තියෙනවා. අපි හිතන්නේ එකම දේ අහනවා කියලානේ. නමුත් බණ කුච්චරවත් අහනකොට අසුතං සනාති. එකම දේශනාව වුණත් අහුවොත් ඔය අතරේ අහපු නැති දේවල් තහන්න හම් වෙනවලු. අසුතං සනාති. ඊට පස්සේ ඒක තමයි පළවෙනි ආනිසංස බණ අහනකොට. අහපු එකක් වුණත් නොහපු එකක් අහනකොටත් අසුතං සනාති. අහපු නැති දේවල් තහන්න හම් වෙනවා. සුතම් පරියෝධ වේති. අහපු දෙයක් තියෙනවා ඒක තව සුන්දර පිළිසිත වෙනවා. දිට්ඨින් උජුං කරොති. එයාගේ දැක්ම නිවැරදි වෙනවා. මේ හරියට මේක තමයි කිව්වේ. දිට්ඨින් උජුං කරොති. ඒ චිත්තමස්ස ප්‍රසීදති. එයාගේ හිත පහදිනවා. ඒ කියන්නේ නීවරණ ධර්ම දුර වෙනවා. එතකොට මේ අසමූලං කලං කරොති. චිත්තමස්ස ප්‍රසීදති. දිට්ඨින් උජුං කරොති. ත්‍රිපදකනේ මට අවස්ථක සීමාව ගැන තොරතුරු කරනවා වගේ මේ හරියටම එහෙමද කියලා පහක් වෙන්නේ අනුශාසනා කරලා කියනවා. එතකොට දැන් ඒකෙදි හිත ඇහුවත් අර විශේෂ කාරණා ටික හම්බ වෙනවනේ. අහපු නැති වචන ඔය අතරේ හම් හම් වෙනවා අහපු දේ පිළිසු දිනවා. ඒකට තමයි මේ කතා කරන ස්වරූපෙන් කිව්වහම මේ ගොඩාක් වටිනා කාරණාවක් කියන්න පුළුවන්. ඔයගොල්ලන්ටත් අදහසක් අහගන්න පුළුවන්. ඇත්තටම මේ මේ ධර්මයේ එක තැනයි තියෙන්නේ දැන් අපි සසර ඇවිදින කෙලෙස් ටිකක් තියෙනවා. මේ කෙලෙස් අපි කවුරුවත් හිතලා ඇති කරගත්තේ නෙවෙයි. අපි ජීවත් වෙන ක්‍රමයට ඉබේම කෙලෙස් ඇති වෙනවා. එතකොට බුදුහාමුදුරු ලෝකේ පහළ වුණේ කෙලෙස් නැති වෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක් හොයලා දෙන්න. භාවනාව කියලා 아무 එකක් නැහැ. ඒ එක විද්‍යාවක් තියෙන ඒ ටික ඉගෙනගෙන ඒ විදිහට ජීවත් වෙන එකයි කරන ජීවත් වෙන එකට කෙලස් නැතික. ඔය සසර ඇවිදින් තියෙන හේතු වෙන කෙලස් ටික ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ඒ කියන්නේ ditthi සහගත කෙලෙස් සහ ditthi නොවන කෙලෙස් කියලා. මේකෙදි අමාරුම කෙලෙස් තමයි ditthi සහගත කෙලෙස්. ditthi සහගත කෙලෙස් දුරු වුණොත් භවයේ හත්වතාවකට වඩා උපදින්නේ. ඒ කියන්නේ ditthi සහගත කෙලෙස් කියලා කියන්නේ සක්කාය ditthi විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුනට කියන ditthi සහගත කෙලෙස් කියලා. කෙලෙසිකුත් වෙනවා ditthියකුත් වෙනවා. ඊට පස්සේ අපි මේ රූප මේ මේ කාම රාග පටික රූප රාග අරූප රාග මානෝද්ද චවිජ්ජා කියලා තියෙනවනේ. ඔය ටික ditthi නෑ කෙලෙස් විතරයි. ඒක ඉබේම ක්ෂය වෙලා යනවා. ඉතින් මෙන්න මේ ditthi සම්පන්න වෙන තැන තමයි ජීවිතයකට අවශ්‍යම දේ. හැබැයි මම දන්න විදිහට මට දකින විදිහට බැරි දෙයක් අමාරු දෙයක් නෙමෙයි. බැරි දෙයක් නම් අමාරු දෙයක් නම් බුදුහාමුදුරු දේශනා කරන්නේ අපි අදින ගැටි තද වෙන පැත්තෙන් ඇද්දොත් අදින අදින තද වෙනවා. එතකොට මේ ඒකේ ලෙහෙන පැත්තෙන් ගත්තොත් පිටිට වෙනවා. ඒ වගේ මට හිතුනේ හරියට මේකේ තියෙන න්‍යාය ටික කියලා දුන්නා නම් හොඳයි කියලා හෙට දේශනාවේදී ඒක එක ක්‍රමයක් තියෙන ඉස්සෙල්ලා තමන්ගාව සෝතාපට්ටි අංග හතර ඇති කරගන්නවා සෝතාපට්ටි අංග හතර දන්නවා නේද මොකද කල්‍යාණසතර සතරවතර පළවෙනි දෙක නැතුව දෙවෙනි දෙකට හම්බෙන්නේ නැහැ පළවෙනි දෙකෙන් තමයි සම්පූර්ණ වැඩ කොටස කරලා තියෙන්නේ දෙවෙනික උත්සාහය තියෙන්නේ. ඒක වැරදුන කොහාට හරි යන්න ඕනේ නම් උගලන්ට දකින්න ඕනේ නම් තනයි ලිපිණයයි ලබා දෙන එක්කෙනාගේ අතේ තමයි ඔක්කොම වැඩ ටික තියෙන්නේ. අහවල් තැන මෙන්න මේක මේ ටික තියෙන්නේ අහවල් තැනයි මෙන්න මේකයි හරියට ලිපිණේ කියලා ලිපිණේ හරියට දුන්නොත් යන්න පුළුවන් දකින්න පුළුවන්. යනවා දකිනවා කියන එක තමා තුළ යනවා කියන එක ධම්මානුදාර ප්‍රතිපත්තිය දකිනවා කියන එක මේ ඊට අනුව නුවණින් බලනවා කියන එක ඒ ඒකයි සම්මාදිට්ඨියට යෝනිසමනසිකාරය සහ සම්මාදිට්ඨිය දෙකම තියෙනවා. ඒ දෙකේ ප්‍රතිඵලය තමයි දකින්න පුළුවන්. තන ලිපිනේ කියන එක තමයි කල්යනා මිත්‍රත්වයෙන් ලැබෙන්නේ. ඉතින් ඔය කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියලා ටික ගත්තාම ඔක්කොම කෙටි කරලා කැටි කරලා අන්තිමට ඔළුවට ලැබෙන්න ඕන මොකදන පාටිච්චසමුප්පාද ධර්මතාවය. මේ පාටිච්චසමුප්පාද ධර්මතාවයේ හරහයි මුළු ජීවිතයකටම සසර ලෙහෙන හැටි හා නැති වෙන හැටි මේ හේතුඵල ධර්ම හරහයි තියෙන්නේ. ඒ හේතුඵල ධර්මයේ අවබෝධයටයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ බුද්ධ ආදී අටතන කෙරෙහි සැකේ නැති වෙන්නේ සීල වෘත පරාමර්ශණය නැති වෙන්නේ පටිච්චසම්පාදය ගැන තියෙන අවබෝධයට මිසක වෙන එකකටවත් නෙමෙයි. පටිච්චසම්පාද ධර්මයකින් තොරව පටිච්චසම්පාද දැක්මකින් තොරව සක්කාය දිට්ඨිය දුර වෙනවා කියන එකක් හෝ බුද්ධ ආදී අටතන කෙරෙහි සැකේ නැති වෙනවා කියන එකක් හෝ සීල සිලබත පරාමර්ශ කියන කෙලෙසේ නැති වෙනවා කියන එකක් නැහැ. යෝ ධම්මං පස්සති සෝ පටිච්චසම්පදං පස්සති යෝ පටිච්චසම්පදං පස්සති සෝ ධම්මං පස්සති ධර්මය දැක්ක පටිච්චසම්පද දැක්ක පටිච්චසම්පද දැක්ක ධර්මය දැක්කා එතකොට බුදුදහම කියලා පටිච්චසම්පද ධර්මයට කිව්වොත් කමන්නේ එතකොට පටිච්චසම්පදයට බුදුදහම කියලා කිව්වොත් කමන්නේ මොකද මුළු හරයම බුදුදහමේ උතර තියෙන්නේ අපි එක එක පැති වලින් මම උනත් කතා කරපු බුදුරජාන් වහන්සේ 84000 ධර්මස්කන්ධයෙන් කතා කළා. පන්සල් අවුරුදු 45ක් ලෝකේ ජීවත් වෙලා යම් අර්ථයක් ලෝකයට ප්‍රකාශ කරන ඒ ඔක්කොම ටික ඔතන තියෙනවා. මොකද පරිසම්පාද සිද්ධිය කියන දුක දුක ඇතිවීම ඇතිවෙච්ච හේතු ඒ හේතුව නැති කරන හැටි ওই හතර තියෙන පරිසම්පාද. ධර්මගල් ප්‍රදෙන්නම්. එතනදී මේ පටිච්චසම්පාදයේදී දැන් අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලයිත පස්සේ දෙන කියලා ටිකක් තියෙන්නේ. ඒකෙදී අපි මෙහෙම කිව්වොත් මං උපමාවක් කියලා කියන්නේ. එතකොට ඒක පහසු වෙන නිසා ඈ ප්‍රතිසම්පාදයට. මම ඔය කියලා තියෙනවා. නමුත් ඔයගලන්ට ඒක වඩාත් හොඳට ඔළුවට වැටෙහි මෙතෙන්ට මේක ගත්තාම. අපි කිව්වේ මොකද මේ උපමාවක් කියන මේ උපමාවල් දිහා බලන්න මේකෙන් අපේ ජීවිතේ හරි ගැඹුරු දෙන නිවර කරලා පෙන්වනවා අපිට. ඊට තියලා හිත තැබුවාම හරි පහසුයි ධාරණයට. අපි ගස් ලබු තියෙන්නේ. ගස් ලබු ඇටයක් අපි හිතෙව්වොත් ඒ ගස් ලබු ඇටයට කියන්න වෙනවා මොකද්ද? බීජ හේතුව. ඒ ගස් ලබු ඇට හිතෙව්වහම ගහක් හැදෙන්නේ. ගහ ඵලය. එතකොට හොඳට දකින්න ගස් ලබු ඇටේ නැමැති හේතුයේ ගහ නැමැති ඇටේ මේ මේ මේ ගස් ලබු ඇටේ නැමැති හේතුව නැත්නම් බීජයෙන් කරපු ඵලය තමයි ගහක් හදන එක. මේ ඇටෙන් ගස්ලොබු ඇටෙන් ඒ ගහේ හැදෙන ගෙඩිය වලට සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් තියෙනවා. ඍජුවම මේ ගස්ලොබු ඇටේ නැමති හේතුයෙන් හටගත්ත ඵලය මොකද්ද? ගහ. හොඳට ඒක මතක තියාගන්න. එතකොට ගස්ලබු ඇටේ නැමති හේතුයෙන් හටගත්ත ගහ නැමති ඵලය නැවත බීජයකට ඵලයේ හේතුවක් වෙනවා හැබැයි තව උපකාර ලබාගෙනයි. ඍජුව නෙමෙයි. පරාග පෝෂණය පොළවේ තියෙන රසය වාතය අවරස්මිය වගේ බොහෝ දේ බැරලා වාතය නොතිබුණත් ගෙඩි හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. අවරස්නේ නැත්තම් ඒත් ගෙඩි හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. පෘථිවි රසය නැත්තම් ඒත් ගෙඩි හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ජලය නැත්තම් ඒත් ගෙඩි හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. තව ඒ වගේ පරාග පෝෂණය නැතිනම් ඒත් ගෙඩි හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. තේරෙන්නේ? ගහක ඵලය පුරාණ ගස් ලැබු ඇටේ නැමැති හේතුවෙන් හටගත්ත ගහට ගහ හටගත්තා. හටගත්ත ගහේ ඵල දරන්න, ගෙඩි හැදෙන්න ඉබේම ගෙඩි හැදෙනව නෙමෙයි මේ හේතු ටික තිබුණොත් මේවා උපකාරය අනිවාර්යෙන් ලබාගෙන පුරාණ එකම තුලම අපහු ගෙඩි හැදෙනවා නේද? ඒ හැදෙන ගෙඩි ඇතුලේ තියෙනවා ඇට. ඒ ඇට තමයි પરම්පරාව විදිහට අරගෙන යන්නේ. තේරුණාද කියන්නේ? දැන් ඔකෙදී ගස් ලැබු ගහ වගේ කියලා දකින්ද ඔගලන්ට අපේ මේ ජීවිතය ගස් ලැබු ඇටේ වගේ තමයි පෙර කර්ම විඤ්ඤා සංකල්පච්ච විඤ්ඤාණන් අපි කියලා කතා කරනවා නේද? ඒ පෙර කර්ම විඤ්ඤාණේ නැමැති බීජයක කර්ම විඤ්ඤාණේ ගස් ලැබු ඇටේ වගේ කර්ම විඥාණයට හටගත්ත විපාකයක් හැටියට ප්‍රතිසන්දි වශයෙන් මේ විඥානයේ මෞකසට බැසගත්තට පස්සේ තේරවනේ කනබුන ආහාරයෙන් රූපය හැදිලා ප්‍රතිසන්දි සිත ඒ රූපේ බැසගෙන ආයතන ටික හැදෙන තැන දක්වා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියනකොට චක්කු සම්පස්සාදී ඔක්කොම ටික සිහි කරගන්න එපා. ප්‍රසාද ටික හැදිලා ඇහැට රූප කනට ශබ්ද ආදී මේ ටික හැදිලා ඉදිරියේ තියෙන රූප ශබ්ද ගන්ධ ඕල නිමිති ඇතුළට එන තැන දක්වා හම්බෙන මේ ටික ගස්ලබු ගෙඩිය වගේ මේ ගස්ලබු ගහ වගේ මේ ටික ඔක්කොම අයිති මේ පෙර කර්මයට විභාග හැටියට තේරුණා නේද එතකොට මෙන්න මෙතන අපි ටිකක් තේරුම් ගන්න ඕනේ දැන්. ඒ කියන්නේ දැන් ගස්ලබු ඇටේට හැදිච්ච ගස්ලබු ගහ කිව්ව තැන ගත්තහම අපේ ජීවිත ප්‍රතිසන්දි මට්ටමේදී විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහ ප්‍රතිසන්දි මට්ටමේ. ඕකට කියනවා උප්පත්ති භවය කියලා. උප්පත්ති භවය කියලා. අපේ ජීවිතය ඇහැට රූප නොපෙනුණත් හද්ද අපි උදාහරණයක් හැටියට කිසිම සිහි කල්පනාවක් නැතුව රූප ශබ්ද පේන්නේ නැතුව ඇහෙන්නේ නැතුව කය හොඳට සවිඥානික ඔය ඉන්නේ දැඩි සත්කාර වල එහෙම දාලා අවුරුදු ගණන් අය ඉන්නේ ඔන්න ඔය ගස්ලව ගහේ වට්ටම හරිද ගස්ලව ගහේ වට්ටම එතකොට හැබැයි ඒ විතරක් නෙමෙයි අපි මෙහෙම පියවියෙන් හිටියොත් තව අපි මෙහෙම රූප බලනකොට සීමා නොකරන ලද මනසකින් අපිට පේනවා නේද? මේ රූප මෙහෙම පෙනෙනවා කිසිම රූපයකට හිත පෞද්ගලිකව නැතුව පෙනෙන මට්ටම තියෙනවා. මේ ටිකත් අයිති. හරිද? කාට ශබ්ද ඇහෙන ඇහුනට දන්නේ අපිට ඒක ඇලෙන්න ගැටෙන්න බෑ. ඒ කියන්නේ දැන් මෙහෙම පොදුවේ ඇහැට පෙනෙන රූපයක් අල්ලලා පොදුවේ පෙන්වන මට්ටමකින් ඕගොල්ලෝ මොනවට හරි අරමුණු රාගයක් හරි දේශයක් හරි ඇති කරගන්න බලන්න. තේරුණා කීපේ. දැන් වටාපත දිහා බලලා මම ඇහැ සීමා කළ වස්තුවකට සීමා කළන වටාපත හොඳයි නරකයි කියලා ඇලෙන්න ගැටෙන්න පුළුවන්. එහෙන් මෙහෙම පොදුවේ දැන් හැම රූපයක්ම පෙනෙන මට්ටම හැට. දැන් මේකේ ඇලෙන්න ගැටෙන්න හිතන්න බලන්න. පුළුවන්ද කියලා? පුළුවන්ද? එහෙනම් පෞද්ගලික කෙලෙසක් පවත්න්න පුළුවන්ද? බෑ. ඕන්න ඔය ඕකට කියනවා අපි සීමා නොකරන ලද මනස කියලා. මෙතෙන්ට එනකම් ආйти ගස්ලබු ගහට. සද්ද ඇහෙනවා. පොදුයි සද්ද ගුඩු හෙන්න පුළුවන්. පොදුයි. ඒ කියන්නේ ඒකේ ලක්ෂණය තමයි බාහිරේ ඉඳලා ඇතුළට අවිල්ලා තියෙනවා. තාම ඇතුළේ යන්නේ නැහැ. කියන්නේ මෙහි බලන්න බෑ. බලන්නේ පෙනෙනවා. ඕකට කියන්නේ පෙනෙනවා. බලනවා නෙමෙයි බලනවා සහ පෙනෙනවා කියලා දෙකයි. මේක පෙනෙනවා අපිට. මේ රූප පෙනෙනවා. ශබ්ද ඇහෙනවා. ගඳ සුවඳ දැනෙනවා. රස දැනෙනවා. ස්පර්ශ දැනෙනවා. අරමුණු හිතෙනවා. එතකොට ඔතනින් ඉවරයි ගස්පපු ගහේ වැඩි. හරිද? ඕකෙදී හැබැයි වෙලාවයි කැමති නම් මෙතන දැනගත යුතු කුඩා ටිකක් තියෙනවා. දැන් මේ විඥාණය හරිද මම ගොඩාක් විස්තර කරන්න යන්න දැන්ට මේ ගස්ලවු ගහ ගැන විතරයි කියන්න යන්නේ. විඤ්ඤා විඤ්ඤාණය රූපයකට දැසගත්තට පස්සේ දැන් අපි වෙනද කතා කරලා තියෙන ටික බලන්න මේ රූපය හැදෙන්නේ රූපේ තියෙන්නේ කේස් ලොම් නියතත් හස්කේ මේ කළු පටිවාපෝතී ජෝයෝ කියන කොටස් ටිකෙන් කනගුණ ආහාරයෙන් හැදිලා තියෙන්නේ මේ රූපය කියන එක හරියට පිළිසිඳ දැනගන්න ගියොත් රූප 28ක් තියෙනවා. මේ රූප 28ම පිරිසිඳ දැනගත්ත දවසට නාම ධර්ම ඕනේ නාම ධර්ම නිසා හෝ ආහාර නිසා හෝ ඇති වෙන රූපය පිරිසිඳ දැක්කොත් ඇත්තටම අනාගාම වෙන්න පුළුවන්. එතකොට ඔය රූප 28 අපි දකින්න ඕනේ. මේ රූප 28 කියන තැනදී හරිද අපි ප්‍රධාන වශයෙන් හැමදාම මම කතා කරලා තියෙනවා දැන් ඇහැ ගැන කතා කරලා තියෙනවා රූප ගැන කන ශබ්ද ගැන කතා කරලා තියෙනවා මම දැන් අද සුකුම රූප ටික ගැන පොඩ්ඩක් කතා කරන්න මෙතෙන්ට මේ ටික හරි අවශ්‍යයි මේ මම මේ ටික ගැඹුරු හින්දා තේරෙයි නමුත් පටිච්චසම්පාදන මම ගලපලා දෙන්න ඒකට ඔයගලන්ට තේරෙනවා මේක හොඳ අවධානයෙන් ඉන්න දැන් ඔන්න මේ රූපය අපි හිතාගෙන මේ රූපය කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේද ධම්මස් වලින් යුක්ත රූපයක් මලවෙනියක් කියන්ටකො දැන් මේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානයේ වැසගෙන තියෙනවා හරිද ඒ කියන්නේ ගස්ලබු ඇටේ නිසා දැන් මේ ගස්ලබු ගහ ඇදුනා වගේ මේ ආහාරයෙන් ඇදුණු රූපයත් සිතත් දෙකම එකතු කරලා තමයි ගහ දැන් මේ කයේ තියෙනවා කය ඇසුරු කරගෙන පවතින සිත නිසා කයේ බලපෑම් කයේ රූප 11ක් ඇති කරනවා. හරිද? කය ඇසුරු කරගෙන පවතින සිතෙන් කයේ රූප වර්ග 11ක් ඇති කරනවා. ඔන්න ඔය රූප වල ඇත්ත නොදකින කම නිසායි අපි කෙස්ලුම් නියද ධම්මස්නහර කනබුන ආහාර නිරූපී ඇදිලා තියෙන කියලා කොච්චර හැදුවත් මේ රූපේ පුද්ගලයෙක් කියන බිම්ම ගෙවෙන්නේ නැත්තේ අර ඉතුරු සිද්ධාන්ත ටික දන්නේ නැති නිසා. කොච්චර බැලුවත් පුද්ගල භාවය ගෙවෙන්නේ මොකද මේ පුද්ගල භාවය ඇති වෙන විදිහටයි මේ සිද්ධිය තියෙන්නේ. එතකොට ඒකයි රූපය පිරිසිදු දැනගත්තොත් කියනකොට කන බොන ආහාරයෙන් හැදෙන කෙස්ලොම් නේද කියන තැනකින් බැලුවට අපි මේ සතරම රූප 28කින් රූප හතර රූපයක් විතරයි බලලා තියෙන. පටිආපෝතේජෝ වාය විතරයි. තව 24ක්ම තියෙනවා. නමුත් රූපේ පිළිසින් දකින්න අනිත් ටිකත් ඕනේනේ නේද? එතකොට ඒකෙදී දැන් අපි මහ භූත රූප ටික පඨවි ආපෝ තේජෝ වායෝ කියන ටික අපි කතා කරලා තියෙනද පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. හරිනේ? එතකොට අපිට ඉතුරු වෙන රූප කීයද? 24ක්. 24 කදී ඔය ඔය 24ට කියන උපාදාය රූප කියලා ඈ. ඔය 24ට කියන මොකද්ද? උපාදාය. මහ භූත නිසා පවතින. මහ භූත ඇසුරු කරගෙන පවතින. මේ රූප මහ භූත නෙමෙයි මහ භූත ඇසුරු කරගෙනයි පවතින්නේ. තේරෙන්නේ? දැන් චිත්‍රයක් අපි ඇඳු පිටියේ මේ චිත්‍රයේ පිටිය උපාදාය කරගෙන තියෙනවා. උපාදාය කියන්නේ පිටිය ඇසුරු කරගෙන තියෙන චිත්‍රය දැන්. ඒ වගේ මේ උපාදාය රූප කියනක මහ භූත ඇසුරු කරගෙන තියෙනවා. සතර මහා ධාතු නෙමෙයි සතර මහා ධාතු ඇසුරු කරගෙන මේ රූප ටික තියෙන්නේ. එයා හදලා තියෙන්නේ වෙන තැනකින්. එතකොට <clears throat> දැන් එතන ඒ උපාදාය රූප 24 ආපහු දෙකට බෙදනවා අපි. රාලු රූප 10ක් සහ සියුම් රූප 14ක් කියලා. හරිද? දැනට මේ ටික කොහොමද දැනගන්න එකින් එකටම ඕගොල්ලෝ හිතන්න ඕනේ නැහැ. ඕවා ඔක්කොම හිතන්න පුළුවන් තැනකට මම ගේනවා. නමුත් මේක අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕනේ පණිවිඩය. එහෙමයි අපේ ජීවිතයේ කෙලෙය අවබෝධයටයි කෙලෙස් කෙවෙන්නේ. ඊට පස්සේ රළු රූප 10යි සහ සියුම් රූප 10යි. ඒ රළු රූප 10 තමයි අපි ආයෙ නම් කරන්නේ. ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය කියලා. පොට්ටබ්බේ කියන්නේ නැහැ එතනදී. විශේෂ රූපයෙන් පොට්ටබ්බේ පටවි කෘත්‍ය වෙන නිසා. හරිද? උපාදාය රූප වලට අර ටිකයි තියෙන්නේ. ඊට පස්සේ දැන් සුකුම රූප කියලා කියන්නේ මේ රූපේ ඉතාමත්ම සියුම්. අවබෝධය හරිම දුෂ්කරයි. කවදාවත් එහෙන් දකින්න බෑ. කවදාවත් අල්ලන්න බෑ. මේ සියුම් රූපය නුවණින්ම විතරයි දකින්න පුළුවන්. නුවණින්ම විතරයි දකින්න පුළුවන්. රූප කලාප කඩන්න බෑ. රූප කලාප වශයෙන් නෑ. රූප කලාප පවතින මහ භූතවල විතරයි. මේක ස්වභාවයක් ධර්මතාවයක්ම විතරයි. ඒ රූපයේ ඒ රූපේ ඌ ආකාරයෙන්ම අවබෝධයටම කෙලස් දෙවනවා මිසක ඒක කඩලා බලලා අනිත්‍ය බලලා එහෙම බලන්න පුළුවන් රූප නෙමෙයි මේවා. හරිද? ඔය රූප දා හතරෙන් හතරක් තියෙනවා සුකුම රූප. ඒකෙදී අපකින් ඉක්ේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය ඊට පස්සේ ආකාශ රූපය කාය විඤ්ඤාප්ති රූපය, වචී විඤ්ඤාප්ති රූපය, ලහුතා රූප, මොහිතා රූප, කම්මඤ්ඤතා රූප, උපචේ, සන්තති, ජරතා, අනිච්චතා, කබලිකාහාර. කියලා හතරක් තියෙනවා. හරිද? ඔන්න ඔය හතර හරියට තේරුණාම ඔයගලන්ට මේ කය වැඩ කරන හැටි හොඳට තේරෙනවා. කනගුණ ආහාරයෙන් හැදුණු කය පුද්ගලයේ කියන රැවටෙන්න මේ විදියට හදලා තියෙන්නේ කොහොමද කියන හේතුඵල ධම ස්වභාව පේනවා. ඒක බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි මේ රූපය හරියට මායාවෙන් කළ එකක් වගේ කියනවා. මිනිස්සු රවට්ටන්න මායාකාරයක් මායාවක් දක්වන විදිහට මේ රූපේ හැදිලා තියෙන්නේ කියනවා. හරිද? ඒකෙදි අපි කියමු ඉත්ති ඉන්ද්‍රිය රූපේ පුරුෂ ඉන්ද්‍රිය රූපේ කියන එක මම කලින් කතා කරලා තියෙනවා. දැන් ඉත්ති ඉන්ද්‍රිය රූපේ හෝ පුරුෂ ඉන්ද්‍රිය රූපේ මේ මේ රූප 14ට කියනවා ධම්මායතන පරියාපන්න රූප කියලා. සම්මායතනය කියලා කියන්නේ සිතේ තියෙන වේදනා සංඥා සංකාර කියන චෛතසික ගති ටිකට තමයි ධම්මායතනය කියලා කියන්නේ. සිතේ පවතින වේදීම හැඳිනීම කල්පනා කිරීම කල්පනා විතරනේ සංස්කාර සංදි කියනක ගොඩක් ඈ. මෙන්න මේ ගති ටික තුනම එකතු කළා තමයි ධම්මායතනය කියන්නේ. ප්‍රතිසන්දි සිතේ තියෙන මෙන්න මේ චෛතසික ටික ප්‍රතිසන්දි සිතේ අවකුසට කැමෙන සිතේ වේදනා සංඥා සංකාර කියන ගති ටික නිසයි ඔය රූප 14ම මේ කනබුන ආහාර රූපය තුල ඇති කරලා තියෙන්නේ. හරිද? ඒකයි මහ භූත රූපය ඇසුරු කරගෙන තියෙන්නේ. ඒකෙදි අපි කියමු ඉත්ත්‍යේන්ද්‍රිය රූපේ පුරුෂේන්ද්‍රිය රූපේ කියන එක ගන්නකො දැන් අපි ගන්නවා ඔක්කොමලා බත් පාන් කෝපි මුංගට නෙගන්නේ එකම ආහාරය අරගෙන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හැදෙන්න එහෙනම් ආහාර වල තියෙන හැකියාවක් නෙවෙයි. නමුත් මේ සිතේ තියෙන කර්මජ ගති කියලා ඔකට කියන්නේ කර්මජ රූපයක් කියලා. කර්මජ රූපයක් කියලා. මේ කනගුණ ආහාර ඒ කියන්නේ ආහාර පාන මේකට වැටෙනකොට රූප කලාප අඩු කරන්න ඕනේ කොහොමද කියන එක මේ හිතේ තියෙනවා කෙස් හැදෙන රවුල් හැදෙන විදිහට කෙස් නැතුව රවුල් හැදෙන විදිහට ඉති ඉන්ද්‍රිය කියලා කියන්නේ ලෝකේ ස්ත්‍රියක් කියලා විවහාර කරන්න පුළුවන් පෙනෙන එබඳු ගතියක් හදා ගතියකට හඬ රූපී හැඩි මහ භූත ටික රාශි වෙන විදිහට හදන ගතිය තියෙන මේ සිතේ. පුරුෂයෙක් කියලා ලෝකය විවහාර කරන්න පුළුවන් හිතන්න පුළුවන් හඟින්න පුළුවන් විදිහට සතර මහා ධාතු රූපය හැදෙන්න පුළුවන්කම තියෙන්නේ මේ සිතේ. සිතේ තියෙන මෙන්න මේ gati ටිකට අනුව මහ භූත ටික එකයි උපාදාය කියන්නේ මහ භූත ටික ඇසුරු කරගෙන මේ gati ටික තියෙනවා. මේ සිතේ තියෙන gati ටික මහ භූතයන්ගෙන් තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. කන බොන ආහාරයෙන් හැදුණු රූපේ මේ සිතේ තියෙන gati වලට හැදිලා තියෙනවා. ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා විවහාර කරන්න පුළුවන් විදියට. දැන් මැරිච්ච මලමිනියක ඉත්ින්ද්‍රිය රූපේ පුරුෂේන්ද්‍රිය රූපේ නැහැ. ඒ ඉන්ද්‍රිය රූපේ නිසා රාශි වෙච්ච මහ භූත ටික ඔය තියෙන්නේ. මොකද එයාගේ ගතියට අනුව හැදුවාම අපේ ගෙවල් වල ආරුක්කු නමන්නේ ගඩොල් ටිකක් කියලා ආරුක්කු නමන පස්සේ ගඩොල් ටික අයින් කරුවම ආරුක්කු තියෙන ඒ විදිහට නේද? ඒ ඒ විදිහට දැන් ඔය මේ හිතේ තියෙන gati ටිකට රූපේ හැදුනහම ඒක හදපු හේතුව නැති වුණාට අරක එහෙම හිටිනවා. ඒ වගේ තවර මම දිගින් දිගටම මම කියවා දැන් තල් ගස් පොල් ගස් හැදෙනවා නුග ගස් වගේ දේවල් හැදෙනවා එකම පොළවේ තියෙන පස්තික උරාගෙන අතුයිති බෙදෙන විදිහටත් අතුයිති බෙදෙන්නේ නැති විදිහටත් ගහ හදන්න ඕනේ ගතිය තිබුණේ අර නොපෙනෙන සියුම් බීජේ. තල් ඇටේ පොල් ගෙඩිය තුල නුග ඇටේ තුල තාල වර්ගයේ ගහ කියලා කියනකොට ගහ නෙමෙයි තාල වර්ගය. ඇටි තියෙන්නේ ඒ වර්ගය. ඒකේ බීජ. ඒ නිසා ඇතිවෙච්ච ඵලය අර. අපි මොකද මේ හේතුයෙන් හදන ඵලයත් එබඳුම හේතුවක් හදන්න පුළුවන් විදිහේ තියෙන්නේ. එතකොට ඒ වගේ මේ ඇටි ඇතුලේ ගහ හදන්න පුළුවන් හැකියාව වගේ මේ ස්ත්‍රියක් පුරුෂයේ කියන ගතිය හිතෙන විදියට රූප හදන්න පුළුවන්කම තියෙන හිතේ. තේරෙන නේද? එතකොට මේ කෙලින්ම මේ රූපේ දකිනකොට අපි මෙච්චර කාලයක් හිටියේ මේ රූපේ ස්ත්‍රිය පුරුෂයෙක් කියලානේ. ඕගලන්ට දකින්න කන බොන ආහාරයෙන් යුක්ත රූපය කය ඇසුරු කරගෙන ඉන්න හිතේ ගතියටයි මේ පුරුෂ කියන කෑදිලා තියෙන්නේ. කවදාවත් පුරුෂයෙක්ව අල්ලන්න බෑ කියන එක ඔගොල්ලෝ දකින්න ඕනේ. මොකද පුරුෂ ඉන්ද්‍රිය කියන එක නිසා හැදිච්ච රූපේ මේ තියෙන. ඕගොල්ලෝ අල්ලන්නේ කනබුන ආහාරයෙන් යුක්ත පටවි ධාතුව. මේක මේ විදිහට හැදුනේ පුරුෂ ඉන්ද්‍රිය රූපේ නිසායි. එතකොට ජීවිතේ කවදාවත්ම පුරුෂයෙක්ව ඇහෙන් දකින්න බෑ. ඇයි පුරුෂයා කියන එක ඒ කියන්නේ යථාර්ථය ගත්තාම පුරුෂයා කියන එක මේ කය අසුරු කරගෙන බෞද්ධ සිටියේ ගතියක්. ඒ ගතියට මහ භූත ටික හැදෙවිච්ච එකයි මේ. එතකොට පුරුෂයෙක් හැටියට ලෝකෙ පෙනෙන ස්ත්‍රියක් හැටියට පෙනෙන කම ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ හේතුවකටයි කියලා කය අසුර කරගෙන තියෙන නාම ධර්ම දෙකට යනකොට එයා මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් කියලා රූපයෙන් රැවටෙන්න තියෙන ගතිය අඩු වෙනවා එයාට. මේ ගැන හොඳට අවබෝධ වෙනකොට දැන් අපි හිතාගන්නේ මේ ස්ත්‍රියක්මයි රූපේ කියලානේ. එයා දන්නවා ස්ත්‍රිය කියන එක හැදුනේ කොහොමද? පුරුෂයා කියන එක හැදුනේ කොහොමද කියලා රූපයේ ස්ත්‍රී රූපය පුරුෂ රූපයක් උනේ ඒ කය අසුර කරගෙන පවතින සිතේ තියෙන ගතියටයි මහ භූත ටික හැදිලා තියෙන්නේ. අපි ඒ රූපයේ ස්ත්‍රියක් අල්ලනවා කියලා ඇල්ලුවේ ඒ සිතේ තියෙන ගතියට රාස් වෙච්ච මහ භූත ටික නේද කියන හොඳට නුවණ එනවා. ඒකයි එයා දන්නවා අපි සතර මහා ධාතු ස්පර්ශ කර කර ස්ත්‍රියක් ඇල්ලුවා පුරුෂයෙක් ඇල්ලුවා කියලා හිතාගෙන ඉන්නේ. කියන තරමට නුවණ එන දවසක් එනවා. ඒක ඉස්සෙල්ලා හොඳට තේරුම් ගන්න ඉත්ින්ද්‍රිය පුරුෂේන්ද්‍රිය කියන ටික තියෙන්නේ මේ අපිට පෙනෙන්න මේ විදිහට පෙනෙන්න හදන ටික තියෙන්නේ ඇතුලේ. ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය රූපේ කියලා ගත්තාම මේ ජීවිතේන්ද්‍රිය රූපේ කොටස් දෙකකට තියෙනවා. හරිද? ඒ රූප ජීවිතේන්ද්‍රිය සහ නාම ජීවිතේන්ද්‍රිය කියලා. ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ රූපයට රූපේ ජීවත් කිරීමේ හැකියාවට රූපය රූපය විසින් පවත්වීමේ හැකියාවට රූප ජීවිතින්ද්‍රිය කියනවා. නාමයේ නාමයේ විසින් පවත්වීමේ හැකියාවට තමන්ට තමන්ව සපයා ගන්න තමන්ව උපදවා ගන්න පුළුවන් හැකියාවට කියනවා නාම ජීවිතින්ද්‍රිය කියලා. ඔය ජීවිතේන්ද්‍රිය තියෙන එකට අපි දැන් සාමාන්‍ය සිංහලෙන් කියන්නේ පන ඇති වස්තු සහ පන නැති වස්තු කියලා කියනෝ නේද? පස්සේ පණ ඇති වස්තු වලට ජීවිතේන්ද්‍රිය රූපී තියෙනවා. දැන් මේ මේසේ ගත්තොත් වැටෙන්නේ මොකේටද? පණ නැති වස්තු. ගහක් ගන්නකො පණ ඇති වස්තුවක්. අපේ ශරීරයේ පණ ඇති වස්තුවක්. තේරුණා නේද? දැන් පණ ඇති වස්තු වලට ජීවිතේන්ද්‍රියක් තියෙනවා. තේරුණා නේද? හැබැයි පණ ඇති වස්තු ආපහු දෙකට බෙදෙනවා. ඝන දැන් අපේ එකත් පණ තියෙනවා ගහකටත් පණ තියෙනවා. මේ අපේ රූපේ ජීවිතින්ද්‍රිය වෙනසක් වෙන මේකේ තව නාම ජීවිතින්ද්‍රියකුත් තියෙනවා. රූප ජීවිතින්ද්‍රිය නාම ජීවිතින්ද්‍රිය දෙකක් තියෙනවා මෙතන සවිඥානික කයේ. අතන නාම ජීවිතින්ද්‍රිය නැහැ රූප ජීවිතින්ද්‍රිය විතරයි. ජීවිතින්ද්‍රියේ ස්වභාවය තමයි එහාට යව ජීවත් කරගන්න පුළුවන්. මම උපමාවක් කිව්වොත් උගුල අලුතෙන් සපත් දෙකක් කඩෙන් අරගෙන දාන්න. මාස 6ක් විතර දානකොට අඩිය කොච්චර විතර ගෙවෙයිද? ගෙවෙයිද නැද්ද? ගෙවෙයි. ඒ ප්‍රමාණයම සපත්තු නැතුව ඇවිද්දත් ඕගොල්ලන්ගේ කකුල කොච්චර ගෙවෙන්නද? ගෙවෙයිද? ගෙවෙන්නේ නැද්ද? ගෙවෙනවා. ගෙවෙනවා. එතකොට ওই විදිහට බැරි වෙලා කකුල ගෙවෙමුනොත් අපිට මැරෙන්න රුපියක් ඉතුරු නැතුව එච්චරට ගෙවෙයි. නමුත් අපිට ගෙවෙන ගෙවෙන ටික හදා ගන්න පුළුවන්. මේ ජීවිතින් රූපේ ලක්ෂණය තමයි ගෙවෙන ගෙවෙන ටික හදනවා. ආහාර දෙනවා කියලා කියන්නේ ජීවිතෙන් ලක්ෂණය තමයි එයා එයාව ජීවත් කරගන්නවා. රූපෙට රූපේ පුළුවන්. ගහ කැපුවොත් එයාට ගල් එක ලියලා ගා. ලිය ජීවිතෙන් තියෙනවනේ. ආහාර උරා ගන්න පුළුවන්කම තියෙන නිසා එයා ඒක ටග්ගල් හදාගන්නවා. තලු දානවා කියලා කියන්නේ අපි. දැන් සරෙප්පුයි අජීවි වස්තුයි ජීවිතින්ද්‍රිය නැති නිසා එයාට ඒව හදාගන්න බෑ. ගෙවුණොත් ගෙවුණා. දැන් මේක කැපුවොත් කැපුවා. දැන් පණ තියෙන වස්තුව ජීවිතේ තියෙන එකක් මේක හදිසිය කැපුවොත් මේක දරුදායි. තේරෙන්නේ ඒක එයාට යව පවත්ත ගන්න පුළුවන් කෘත්‍යයක් තියෙන හින්දා ඒකට තමයි ජීවිත ඉන්ද්‍රිය කියන්නේ. ජීවිත ඉන්ද්‍රිය ලක්ෂණය. මේ දැන් අපිට ඒකයි අතපය ගෙවෙන්නේ නැත්තේ අපේ. මොකද ගෙවෙන ගෙවෙන ටික හදනවා. ඕක එතකොට කෙනෙක් අපි මේ හැමදාම උසාඩි 5යි අඟල් 6යි හරි ওই විදිහට පුද්ගලයෙක් ඉන්නව නෙමෙයි මේ දකින්න මේ රූපේ ගෙවෙන්නේ නැතු මේකට තමයි රූප ජීවිත ඉන්ද්‍රිය කියන්නේ. දැන් අපි රැවටෙන ওই සිද්ධි නොදන්න හින්දානේ. තේරෙන්නේ දැන් නැත්තම් ලී ආදිය කරි අපේ අචේතනික ඕන වස්තුවක අරගෙන පාවිච්චි කරලා බලන එක ගෙවෙනවා. මොකද යාට අපි අරගෙන අප්ඩේට් කරගන්න බෑ. <laughs> අලුත් පිටිය කරගන්න බෑ. එයාට යව හදාගන්න බෑ. එතකොට ගහකට උන ජීවිතින්දි තියෙන වස්තුන්ට රූප ජීවිතින්දි තියෙන ලක්ෂණය තමයි එයාට යව හදාගන්නවා. හරිද? ඔක තමයි රූප ජීවිතින්දි. හැබැයි අනිත් රූප ජීවිතින්දි වලට මෙතන සම වෙනසක් තියෙනවා. මේ රූප ජීවිතින්ද්‍රිය කෘත්‍ය වෙනම චක්‍රයකින් රූපය හදatti. ආහාරය. නාම ජීවිතින්ද්‍රිය කියලා එකකුත් තියෙනවා. ওই විදිහටම නාම ධර්ම ටික අකණ්ඩව පවත්වාගෙන යන ඉන්ද්‍රියකුත් තියෙනවා මේකේ. කන බොන ආහාරයෙන් හැදුණු ශක්තිය දවල චිත්තචෛතසික ටික පහල කරගන්නවා. ඒ චිත්තචෛතසික ටික මේ දහණය වෙච්ච ශක්තියෙන්ම ඊගව චිත්තචෛතසික ටික උපදින ශක්තිය උපදවන ශක්තිය ඇති වෙනවා. වාහනයක ස්ටාර්ට් කෙරුවාම අපි මුලින්ම එන අපි අර ගින්දරක් මුලින්ම දිනවන තෙල් ටික දැවෙන්න. දැවුනහම ඇතිවන ශක්තියෙන් ඊගවට ටික දානවා. ඒකෙන් දැවලා තියෙන ශක්තිය ආයෙත් දවනවා. ඊට පස්සේ මුලින් ගින්න දුන්නම එකම චක්‍රය කැරකෙනවා. ඒ වගේ ආහාරයෙන් ඇතිවෙච්ච මේ ශක්තිය උදව් කරගෙන චිත්තචෛතසික ටිකට ඒ ටික දබලා සිතින්ම ඇති වුණාම ඒ හිතන එකට ආයෙත් මේ ආයුධය වෙනවා. දෙවෙනි එක ආය ශක්තිය. කොහොම නාම ධර්ම ටික අකණ්ඩව වෙන සිද්ධියකුත් මේක තියෙන්නේ. කියලා ওই නාම ජීවිතින්ද්‍රිය සහ රූප ජීවිතින්ද්‍රිය කියලා දෙකක් තියෙනවා. අර සජීවී මේ රූප ජීවිතින්ද්‍රියට වඩා මේ රූප ජීවිතින්ද්‍රිය වෙනසක් තියෙන ඒ නිසා. මේ පුද්ගලයේ හැකියාව නෙමෙයි මේ කයේ හැකියාව, මිනිස්සෙගේ ක්‍රියාව නෙමෙයි මේ සම්පූර්ණ ස්වභාව ධාමයක් මේ තියෙන්නේ. මේ එතකොට ඔන්න රූපය කියන එක අඛණ්ඩව පවතින එක වෙනම එකක් නාම ධර්ම ටික වෙනම එකක් ඈ ඔන්න එතකොට ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය ඊට පස්සේ වෙනවා ආකාශ රූපය කියලා. දැන් ආකාශ රූපය ගත්තාම ආධ්‍යාත්මික බාහිර කියලා දෙකක් තියෙනවා දෙකම සවිඥානිකයි. සමේ සවිඥානික කියලා කියන්නේ දැන් අපි කියමු දැන් කන් සිදුරු, නාස් බුල්, මුඛ නිමිති, ආහාර පාන වැටෙන තැන් මල මුත්‍ර දැහැර කරන විවර වගේ තැන් වල තියෙන අවකාශයක් තියෙන මේවා මේ කය හැදුණු නිසායි. එතකොට මේ මේ අවකාශය තියෙන්නේ හැම වෙලාවෙම සිතන්න. ඒ කියන්නේ සිතින් මේ කය පවත්තන්නේ. මේ කයට සාපේක්ෂව අවකාශය කියන එක තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අවකාශය හිතාගෙන ඉන්නේ මේ කිසිවකින් හැදිලා නැති එකක් කියලා නේද මේ අවකාශය. ඇති වෙන එකකුත් නෙමෙයි නැති වෙන එකකුත් නෙමෙයි අවකාශය කියන එක ඉඩ කියන එක තියෙන එකක් කියලා. නමුත් හොඳට දකින්න අවකාශය කියන එක කර්මජ. ඒ කියන්නේ අපි අවකාශي සංකතයි මේ. හේතුගෙන් හටගත් එකක්. කය නැමැති හේතුවට සිත නැමැති ධර්මතාව ටික නිසායි කය හැදලා තියෙන. කය නැමැති ධර්මතාව වලට සාපේක්ෂව අවකාශය මේ තියෙන්නේ. මේ අවකාශය අපිට අවකාශය වෙලා තියෙන මේ කයට සාපේක්ෂව. මේ කය හැප්පෙන්නේ නැතුව ගෙනියන්න පුළුවන් තැන් වලටයි අපිට අවකාශය කියන්නේ. හොඳයි. අපි මෙහෙම කිව්වොත් මේ කය විඥාණය ඉතා සියුම් ප්‍රති රූපයක ප්‍රතිසන්දි වශයෙන් ගත්තොත් පෙරිතාත්මික වගේ ගත්තොත් කියන්නේ ඊට පස්සේ ඒකය හැපෙන්නේ ඒ මට්ටමේ සියුම් රූපවල මිසක එතකොට එයා ඒකයට සාපේක්ෂව යවකාශය මේ මට්ටමට නෙමෙයි තේරෙනවද එතකොට එහෙනම් දැන් මේ අවකාශය කියන එක ආධ්‍යාත්මික පැත්තට සාපේක්ෂව අවකාශයක් මිසක බාහිර තියෙන එකක්ද කියලා බලන්න අවකාශය සංකත නෙමෙයිද කෙනෙක් ඕක නොදන්න හින්දා තමයි මේ නිවර කියන එක අවකාශය වගේ කියලා කියන්නේ. අවකාශය කියන එක හේතු ප්‍රත්‍යය. අවකාශය වෙනස් වෙනවා. මේ අව කවදාවත් බම්බයක් වුණ ශරීරයෙන් එහාට ලෝකයක් දකින්න එපා. අවකාශයක් දකින්න ඕනේ. මේකට සාපේක්ෂව මේ ඔක්කොම තියෙනවා. තේරුණා මම කියන්නේ? අවකාශ රූපය. ඔන්න දැන් රූප කීයද? හතරයි. හරිද? හතරයි. ඉතින්ද්‍රිය, ප්‍රතිඉන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, ආකාශ රූපය. පහකුණේ අපේ ජීවිතින් දෙකට මේ කරන්නේ. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති කියලා. කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති කියලා කියන්නේ විඤ්ඤාප්ති කියලා කියන්නේ විඤ්ඤාපනය කියන්නේ හඟවනවා කියන එක. ඒ කියන්නේ තව කෙනෙකුට තව යමක් දැනුම් දෙන්න තියෙන මාධ්‍යයක්, හඟවන්න තියෙන ක්‍රමයක්. හරිද? එතකොට ඔය කාය විඤ්ඤාප්ති රූප කියලා කියන්නේ අපි කියමුකෝ කෙනෙකුට ඒක ඔක්කොම කරන්නේ සිතේ. හරිද? සිතේ තියෙන ධම්මායතනේ සිතෙන් උපදින සියුම් රූප වලින් තමයි කයෙන් වචනේ යමක් හඟවන්න පුළුවන්. අපි කියමු දැන් මම යමක් දිහා බලාගෙන ඉන්නේ. හරිද? දැන් මම බලාගෙන ඉන්න එක ඕගොල්ලන්ට පෙන්වන්නට මට කය හරි වචන හරි උදව් කර ගන්නම වෙනවා මිසක නැතිනම් මම මොකක්ද එහෙද බලාගෙන ඉන්නේ කියලා ඕගොල්ලන්ට කියන්න බෑ. පෙන්වන්න පුළුවන්ද? මාධ්‍යයක් නෑ. ඒක විඥාපනය කරන්න පුළුවන්. විඥාපනය කියන්නේ දැනුම් දෙනවා. හංගවනවා තව කෙනෙකුට. තව කෙනෙකුට හංගවන්න අනිවාර්යයෙන්ම වචනේ හෝ මම අර සුදු පාට බෝඩ් එකේ තියෙන මාක පෙන් එක දිහා බලාගෙන ඉන්නේ කියලා කිව්වොත් තමයි ඕගොල්ලන්ට ඒක පේන්නේ. ඒ කියන්නේ අපිට පෙනෙන ටික කියනවා සංඥාව කියලා. තව කෙනෙක් ගාව තියෙන සංඥාව තව කෙනෙක්ගේ මනසේ ඒ සංඥාවම ඇති කරන්න නම් අපිට භාෂාවක් තේරෙනවා කියන එක හොඳට තේරුම් ගන්න ඉගෙන ගන්න මේකෙදී තව කෙනෙක්ගේ මනසේ තියෙන සංඥාව අපේ මනසෙත් ඇඳෙන එකටයි භාෂාවක් තේරෙනවා කියලා කියන්නේ. එයා ගන්න සංඥාවම අපේ මනසේ හඳුනා උපද්දවා ගන්න උපකාර වෙන මාධ්‍යය තමයි විඤ්ඤාපණය කරනවා කියන්නේ දැනගන්නවා කියලා කියන්නේ. එහෙම සංඥාවට විඤ්ඤාපනයක් විවහාරයක් නොතිබුණොත් දන්නේ අපි. ඉස්සෙල්ලා අපි සංඥාව සහ ඔය විඤ්ඤාපනය කියන එක හැම වෙලෙම අපි කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියලා කියනෝනේ. සංඥාවට චිත්ත සංකාර කියනවා. වචනයට කායට කාය සංකාර වචී සංකාර කියනවා ඈ එතකොට උතනදී ඉස්සෙල්ලා අපි මේ සංඥාව සහ සංකාර දෙක ඉස්සෙල්ලා බෙදාගෙන ඉන්න ඕනේ මෙතනදී මේවා නොතේරෙන්න මේවා ආපෝවරි හන්න මේ ටික හරීම වටිනවා ඈ ගොඩක්ම වටිනවා ඒකයි මොකද මේ අවිද්‍යාව දුරු නොවි මේ ඇත්ත නොදැන වෙන ක්‍රමයක් නැහැ වෙන මාධ්‍යයක් නැහැ ආය අනිත්‍ය බලලා කඩලා කළ වෙන ඡායාවක්වත් නැහැ මේට එහා. ඒකයි ඒක ඒ ටික දැනගන්නම ඕනේ. සංඥාව කියලා කියනකොට අපි කියමු රූප සංඥාව කියලා. නිල් පාට, කහ පාට, රතු පාට කියලා කියන්නේ ඇත්තටම සංඥාව නෙවෙයි. සංඥාව කෙනෙකුගේ මනසේ උපද්දවා ගන්න හඳුනා ගන්න ගත්ත ප්‍රඥප්තිය. ප්‍රඥාප්තියෙන් විවහාරයෙන් අයින් කළ සංඥාව දත යුතුයි. මං කිව්වේ දැන් අර පුංචි ළමයි අඬනකොට අම්මලා තාත්තලා මාස 3 4 ළමයිට උඩින් අර පාට පාට ටිලින් ටිලින් ගාලා එල්ලෙනවා වදිනවනේ. ළමයා අඬන්නේ නැතුව ඉන්නවා හැඩපේනවනේ යට. නමුත් ඒ දරුවා දන්නවද වර්ණ වලට නම් කරන්න මේක නිල් කහ රතු කියලා? එහෙම පැනවීමකින් තොරව පෙනෙන මට්ටම දන්නව නේද? අන්න ඒක දකින්න සංඥාව කියලා. ඊට පස්සේ ඒ සංඥාව තව කෙනෙකුට විඤ්ඤාපනය කරන්න හඳුන්වන්න තව කෙනෙකුගේ මනසේ උපද්දවා ගන්න ලෝකේ කියන්නේ ඕක උපකාරක ධර්මයක් ඕන ඒකට කියනවා ප්‍රඥාප්තිය කියලා ඒ හින්දා මේ සංඥාව නම් කළා අපි මේකට රතු කියමු කහ කියමු නිල් කියමු සුදු කියමු කියලා රතු කහ සුදු නිල් කියන්නේ සංඛාරය තේරෙනා නේද? ඔය වචන ටික නැතුව පාට පේන ළමයට පාට පෙනෙන මට්ටම තමයි සංඥාව. දැන් මම ඔන්න එක සංඥාවකින් ඉන්නවා. දැන් මම මොන වගේ වර්ණ සංඥාවකින්ද ඉන්නේ කියලා ඔගොල්ලෝ දන්නේ නැහැ. ඔගලන්ට මට පෙන්වන්න පුළුවන්ද? බෑ. මම ඒ හින්දා කියනවා දැන් අපි සංඥාවට සංඛාරයක් එකතු කරගත්තට පස්සේ මම නිල්පාට මෙට්ටේ දිහායි බලන්නේ කියනකොට ওই වචන ටිකෙන් ඕගොල්ලෝ නිල්පාට මෙට්ටයක් මෙත්ත සංඥාවක් හිතේ අද ගන්නවා. එතකොට මං කිව්ව දේ තේරුණා වගේ තේරෙනවා. තේරෙනා නේද? මගේ මනසේ තියෙන සංඥාවම ඕගොල්ලන්ගේ මනසේ ඇඳුනහමයි ඒක අපි භාෂාවක් කතා කරුවා කියන්නේ. ඒකයි එකම සංඥාව මම මේකට නිල්පාට මෙට්ටේ කියද්දී අපි ඔක්කොමල දැන් ওই සංඥාව ඔය හැඩේ හඳුනගෙන තියෙන නිල් පාට මෙට්ටි කියලා. ඔය හැඩේම වෙනත් භාෂාවක කෙනකින් මේ බ්ලූ පිලෝ කියලා හිතුවගෙන දැන් අපි ඉංග්‍රීසි දන්නේ ඒ වචනේ අහුවට එයාගේ මනසේ තියෙන ඔය හැඩේම හිතාගෙනයි දැන් එයා මේ වචනේ කියන්නේ. ඔය සද්දය ඇහෙනකොට මම මගේ මනසේ ওই සංඥාව යෙදෙන්නේ. එතකොට මට කියනවා මට මේ භාෂාව තේරෙන්නේ නැහැ කියලා. තේරෙනව නේද? තේරෙන්නේ නැහැ කියනවා. අපිට භාෂාවක් තේරෙනවා කියලා කියන කවුරුවත් කියන එක තේරෙනවා නෙමෙයි. ඒ වචනේ ඇහෙනකොට අපේ මනසේ උපද්දවා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. කෙනා කෙනා ජීවත් වෙන්නේ මනස මත. වචන මත නෙමෙයි. ඒකම හොඳට බලන්න අපිට කාටව කාටවත් අපිට බයින්න පුළුවන්ද කියලා බලන්න. හොඳට මේකෙන් හිතන්න කාටවත් අපිට හොඳ කියන්න පුළුවන්ද කියලා බලන්න. මම කියන එක තේරෙනවද? ඈ දැන් මම කොට්ටේ කියලා කිව්වොත් ඕගොල්ලොන්ට මගේ යම් හැඩයක් හිතේ තියාගෙන කොට්ටේ කියලා කිව්වොත් ඒ වච මේ වචනේ මට වචේ විඤ්ඤාප්තිය කියන්නේ මේ වචනේ මම උදව් කරගන්න මගේ මනසේ තියෙන හැඩතකන් ඕගොල්ලන්ගේ මනස තුල උපද්දවන්න. දැරියලා ප්‍රඥාප්තියකින් තොරව මම මේ වචනේ විතර සිහි කරගත්තොත් මගේ තේරෙන්න මම හිතාගෙන ඉන්න නිමිත්ත ඕගොල්ලන්ගේ මනසේ ඇති කරවන්න මට බෑ. ඔන්න ඔය විදිහේ තමන් තව කෙනෙකුට යමක් දෙන්න තියෙන මාධ්‍යයට විඤ්ඤාප්ති රූප කියලා කියන විඤ්ඤාපනය කියලා කියන ඒක කය වචන දෙකෙන් විතරයි පුළුවන් තේරුණා නේද ඒකෙදි විඤ්ඤාප්ති රූප කියන එක මේ මේක ඔයගොල්ලෝ දන්නේ හිත වඩල හොඳට බලන්න පුදුම කෙලෙසයක් දුරුයි අපි ජීවත් වෙන්නේ මොන තරම් විහිළුවකද කියලා ඒ කියන්නේ මේ අපිට මේ ඇයි භාෂාවල් තේරෙන්නේ? ඇයි සමහර ඒවා නොතේරෙන්නේ කියලා අහන්න හිතන්න. මේ මෙන්න මේ වගේ සිද්ධි ටිකක් තියෙනවා. ඕවා කවදාවත් මහත්යෝ ඔය ස්වභාවය ඕක කොහොමම තේරුම් ගන්න තු අනිත් ඒ කඩලා රූපයක් කඩලා කඩලා බැලුවා කියලා ඕක තේරෙන්නේ නැහැ. මොකද ඕකේ තියෙන සිද්ධිය ඕක. හින්දා. එතකොට ඒක තේරුම් ගන්න දෙහිම වෙන්න වෙනවා. මේ එතකොට දැන් කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති කියලා කියන්නේ තමන්ගේ අදහස තව කෙනෙකුට කියන්න අදහස කියන්නේ සංඥාව තව කෙනෙකුගේ මනසේ ඇති කරවන්න කය උදව් කරගෙන අපි මෙහෙම අතවනනවා නැත්තම් අපේ කතින් කියනත් ඇඟිල්ල දික් කරනවා හරි උළුව හරවනවා ඇහැක් මෙව කරනවා ඔය වගේ අපි කයෙන් එක එක එක දේවල් හඟවනවානේ ඕකට කියනවා කාය විඤ්ඤාපනය ඒ කරන්නේ නිකන් එහෙම නෙමෙයි කයෙන් සිත් උපද්දලා. තව ඒ විතරක් නෙමෙයි මේ කයෙන් ඕනම වැඩක් කරන්න පුළුවන්. මම කරන කරන වැඩෙන් ඕගොල්ලන්ට විඤ්ඤාපනය ඕගොල්ලන්ට මේ පණිඩයක් යනවා. ඕගොල්ලන්ට කියන්න ඕනේ මම එහෙම කළොත් හාමුදුරුව පවන් ගහනවා කියලා ඕගොල්ලෝ ටග්ගල ගන්නවා. මම කරන මං කයෙන් කරන හැම එකක්ම තව කෙනෙකුට මාධ්‍යයක්. මම මේක ගත්තොත් හාමුදුරුව පිළිසිය ගත්තා කියලා ඕගොල්ලෝ දන්නවා. ඒකයි මගේ හැම ක්‍රියාවක් තව කෙනෙකුට මාධ්‍යයක්. ඒක ඒකට විඤ්ඤාප්ති රූප කියලා කියනවා. ඔබ කයෙන් කරන හැම එකක්ම තව කෙනෙකුට ගන්න පුළුවන් මාධ්‍යයක් වෙලා. තේරුණා නේද? ඒකෙද වෙන්නේ මේ කමිසේ අත. නිකම්ම තිබුත් උඩට පාතට යන්නේ නැහනේ. මම මගේ අත මේ කමිසේ අතට බහලා උස්සනකොට කමිසේ අත ඉස්සෙනවනේ. ඒ වගේ මේ කය එහාට මෙහාට ගෙනියන්න සිතින් කයේ බඳුම මනෝමය රූපයක් හදලා මේ රූපෙට බහලා කයේ තියෙන මනෝමය රූපය උස්සනකොට මේ කය ඉස්සෙන්නේ. නැත්නම් මේක මලමිනිය. එතකොට මේ විඤ්ඤාප්ති රූප කියන්නේ එහෙම. මේ කය ඒ විදිහටම රූපය හදලා මෙහෙම කරනකොට තමයි යන්නේ. ඒ අන්න ඒ වගේ හිතින් හදන චිත්තජ රූප ටික මේ මහ භූතයන්ගෙන් ප්‍රකටයි. අපිට ඔළුවක් වුණාට නේද දැකලා තියෙනවනේ. ඇතුළේ එක්කෙනෙක් ඉඳන් මෙහෙම කරනවා මෙහෙම කරනකොට අපිට පේන්නේ අර මහ බබා නටනවා කියන මේ සිතේ ඇතුළේ උළුබක් කරගෙන ඉන්නේ. ඒ කරන කරන එක මේ කයෙන් ප්‍රකට වෙලා තියෙනවා. අපි මේ කය අතවරනවා කියලා කරන්නේ මොකද්ද ඒකෙන් වෙලා තියෙන ප්‍රලය මොකද්ද කළා තියෙන මොකද්ද කියලා අපි මේ රූප ටික දන්නේ නැත්තම් ඒත් මේ පුද්ගල බව කය කෙනෙක් කියලා රැවටෙන්නේ ඒක හේතුවක් ඊට පස්සේ කියන්න ඕනේ කිව්වම සිතේ තියෙන විතක්ක ਵਿਚාර කියන ගති ටිකට උපදින වායෝ ධාතුව අපි කියන්නේ ඔය ශබ්දයේ දාන්තජ කියයි මුර්ධජ කියයි ඔට්ටජ කියයි තාලුජ කියයි පිට වෙන වාතය උකුරේ තල්ලි මෙව හැපිලා ශබ්දයක් විතරයි එළියට එන්නේ. ඇහැට පෙනෙන ශබ්දය මේ රූපේට අපි නම් කරගන්නවා වගේ සද්ද සංඥාව කියනකොට නම් මුකුත් නැහැ සද්දයක් විතරයි. මේ හිත හරි සියුම්. හිතට පුළුවන් මේ අහවල් කායකයා. අහවල් කෙනා. අහවල් සතා කියලා නම් කරන්න. දැන් නම් කළාට පස්සේ මට හිතට එන මගේ සද්ද රූපය සද්ද සංඥාව ඕගොල්ලන්ගේ සංඥාව ඕගොල්ලන්ගේ මනස තුල මේ සද්ද සංඥාව ඇති කරවන්න මේ ප්‍රඥාව තිබුණා. බල්ලෙක් කෑ ගහනවා වගේ කියලා කිව්වම ඇහෙන්නේ සද්දේ සංකාරය තමයි බල්ලෙක් කෑ ගහනවා. දැන් අර දැන් මට තියෙන සද්ද සංඥාව මගේ මනසේ ඕගොල්ලන්ගේ මනසෙත් ওই සංඥාවම උපද්දවා ගන්න මට වචනයක් නැහැ. මම ඒකට දැන් මේක කතා කරපු බල්ලෙක් කෑ ගහන සද්ද. දැන් මම බල්ලෙක් කෑ ගහන සද්ද කියනකොට ඕගොල්ලෝ තේරෙන්නේ ඕගොල්ලෝ ටක් ගාලා ඒ සද්ද සංඥාව සිහි කර ගන්න උතන. තේරුණා නේද? එතකොට දැන් ඕගොල්ලෝ හිතනවා බල්ලෙක් කෑ ගහනවා කියලා. ඒ වගේ මේ හැම සද්දයක් ගන්න. ඒක ඉතින් අම්මගේ කටහඬ, තාත්තගේ කටහඬ, අමරදේව මහත්තයාගේ කටහඬ කියලා අපි කටහඬ ටංගල අඳුරනවා කියන්නේ. එහෙම ගායකයන්ගේ කටහඬවල නැහැ. පුද්ගලයන්ගේ කටහඬ ශබ්ද හඳුනගෙන තියෙනවා අපි. ශබ්දය සහ ශබ්දය හඳුනාගත්ත අරග අරගෙන තියෙන්නේ අපිමයි ඒක විවහාර පහසුවට විඥාපණයට තව කෙනෙකුට හඟවන්න මේ සිද්ධියටයි ලෝක ජීවත් වෙනවා කියලා කියන්නේ ප්‍රවේශණය කියන එක ඔක්කොම තියෙන්නේ මේ බෙදා හැරීම තියෙන ওই ටිකේ ওই ටික ඔක්කොම අයින් කරුව සංඥා මට්ටමට ගත්තොත් ඕගොල්ලෝ ශුන්‍යතාවයක් ලෝකේ තියෙනවා ඒ කියන්නේ ආය අහවලාගේ හඬ අහවලාගේ හඬ කියලා එකක් නැහැ ඒක හද හදාගෙන තියෙන්නේ මනසින් මනසට අපිට උපද්දවා ගන්න. තේරෙනවද? දැන් මගේ මනස දැන් ඔන්න මම එක සද්ද සංඥාවක් සිහි කරගෙන ඉන්නවා. දැන් ඕගොල්ලෝ දන්නේ හැබැයි මම කිව්වා මම සිහි කරගත්තේ අමරදේව මහත්තයාගේ සින්දුවක් නැත්නම් හඬක් කිව්වොත් දැන් මම වචන විතරයි යහුනේ. ඕගොල්ලන්ට තේරුණා කියන ඕගොල්ලෝ ශනිකව ඒ හඬ දරලා ඕගොල්ලෝ ගාව ඒ හඬ සිහි කරගන්න නැතිනම් ඕගොල්ලෝ දන්නේ නැහැ. ඒක. ඕගොල්ලෝ ඒතර ඒක දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ සංඥාව ඕගොල්ලන්ගේ මනසේ ඉදිලා නැහැ. තේරෙන්නේ? ඔන්න ඕකට කියනවා. ඒකත් චිත්තජ රූපයක්. හිත නිසා කයෙන් ප්‍රකට වෙනවා. වචනෙන් ප්‍රකට වෙනවා. ඔකට කියනවා විඤ්ඤාප්ති රූපය. හරිද? දැන් කීයද? 6යි. 6යි. කාය එතකොට විඤ්ඤාප්ති. ඊට පස්සේ ලහුතා රූප අපි කතා කළා. ලහු ලහුතා කියලා කියන්නේ සැහැල්ලු. අපි අපිව තරාදයක දාලා කිරුවොත් කිලෝ කීයක් තියෙද? අඩුම 50. 50යි. නමුත් අපිට බලන්න අපේ කය අරගෙන යද්දි කිලෝ 50ක් ගෙනියනවා බර දැයනවද? නෑ. මේ සිතේ තියෙන සිතුවිලි වලින් මේ කය නිබර කරනවා. ඒකයි මහ භූත කියලා කියන සිතේ තියෙන gati ටික මහ භූතයන්ගෙන් ප්‍රකටයි. ලහුතා රූප සැරි. අලියේ කිරුවොත් මම හිතන්නේ කිලෝ 1000කට වැඩි. නමුත් ඒ සතට කිලෝ 1000 කුසගෙන යනවා වගේ බර දැනෙන්නේ නැහැ. ඒ එතන සිතේ ඒ කය නිබර කරනවා. ඒ ඒ කය එහෙම කරලා තියෙන සිතේ තියෙන හැකියාව. ඒ හින්දායි මෙච්චර බය නැතුව කෑ ගහලා පැනලා ඉන්නේ හරියට අපි කයේ හයියෙන් ජීවත් වෙන්නේ මේ බඳු කෙනෙක් ඉන්නවා වගේ. නමුත් මේ කය අසුර කරගෙන පවතින හිතෙන් කයට කරලා තියෙන වැඩ ටික දිහා බලන්න. මේ ටික දැක්කොත් මේ කය කියන එක හිස්ම හිස් රූපලයක් වගේ තියෙන මේ පුද්ගල භාවයේ ගෙවෙන්නේ. ඒකයි රූපයේ තියෙන දැනගත්තොත් නිවෙනවා කියන්නේ කොන්න අපිට කියලා මොකක්ද? ලහුදාරෝ කියන්නේ. ඊට පස්සේ මුදිතා රූප කියලා මම ওই ටික කියලා තියෙනවානේ. මලමිනියක් අරගෙන ඕනනම් ඇත්තටම මේවා කරන්න ඕන ඔයගොල්ලෝත් ඒක හොඳට අද්ද මේ කියනට වඩා අද්දකින් මම කිව්වේ මේ මේව එහෙම පොඩ්ඩක් ඔබලා බලන්න කියලා. මේ මේකේ ඉබෙන්නේ නැහැ. බලන්න බෑ. විඥානේ නිරුද්ධ වෙච්ච මලමිනියක මේ මේවා එබෙනවා මේ මට සිල්ලිට සිනිඳු ගතින අනේ වගේ මූණ හරි සිනිඳුයි අත හරි සිනිඳුයි ඔය කතානේ හරියට මේ ගලක් වගේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි කයේ මේ මෘදු බව තියෙන්නේ. ඕකට කියනවා මොදිතා රූපේ කියලා. මේ හිතේ හැකියාව කයෙන් ප්‍රකට. ඒක මේක උපාදාය කියලා කියන මහ භූත නෙමෙයි. සිතේ තියෙන ගති ටික මහ භූතයෙන් ප්‍රකට වෙලා. සිතේ තියෙන ගති ටික කනබුන ආහාර යුක්ත රූප මලමිනිය තියෙන. මේ විඥාණය අපේ සිත මේ වස්තුවට බැසගත්තොත් ගල් පිළිවෙත් එහෙම වෙන්නේ. මේකද දැනෙනවා හැකියි. මේක ඒ සිතේ තියෙන ගති වලට මේ රූප වෙනස් වෙනවා. එහෙමමයි මේ වෙලා තියෙන්නේ. වෙනසකට මේක ජීවිතේන්ද්‍රිය රූපයක් තියෙන එකක්. එතකොට මේ දැන් ඔය මහ භූතයන්ගේ තියෙන රූප ටික මේ මේ සිතේ තියෙන ගති ටික මහ භූතයෙන් ප්‍රකටයි. ඒක මුදිතා කියලා කිව්වේ මෘදු බව. මේ කයේ මෙහෙම ආත්මෝනල්නකොට අපි රැවටෙන්නේ කෙනෙක් කියලා හිතන්න රූපයකට ගොඩාක් රැවටෙන්න තියෙන හේතුනේ මේවා නේද? නමුත් අපිට හොඳට තේරෙන්න ඕනේ මේ සිතේ තියෙන gati ටිකට නේද මේ කය මෙහෙම වෙන්නේ. මේ වගේ මට සිලුටුලා තියෙන ඔයාගේ අත සිනෙදුයි. මේ කියලා කෙනෙක්ගේ අත සිනෙදුයි නෙමෙයි මේ තමයි මුදිතා රූපේ නේද? සිත සිතේ තියෙන gati මහ භූත රූපෙන් ප්‍රකට වෙලා නේද? කියලා ඕගොල්ලෝ දැනගත් දවසටයි මුදිතා රූපය අවබෝධ වෙච්ච දවසටයි සිනිඳුයි කියන කම කෙලෙසයක් කියලා තේරෙන්නේ. ඈ එතකොට <laughs> ඒක මුදිතා රූපය. අර මං කිය මැරිච්ච මිනිහක් නමන්නදි කරන්න බෑ තර කෝට් වගේ වුණා කඩන්න වෙන්නේ. මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි මේ කයේ මෙහෙම නම්මේ සීලී බව තියෙන්නේ. ඈ ජිම්නාස්ටික් කියයි අත නවන්න පුළුවන් කියයි මෙහෙම කියයි ඔය කියන්නේ ওই වැඩ ඔක්කොම හිතින්ද. ඔකට කියනවා කම්මඤ්ඤතාරෝපේ කර්මන්නේ බව කයි. මේ කන බොන ආහාරයෙන් හැදුණු රූපේ මෙහෙම වෙලා තියෙන මේ කය අසුරු කරගෙන පවතින හිත කියලා දැක්කහම මේ කෙනෙක්ගේ අතපය නැමෙනවා. මට මෙහෙම කරන්න පුළුවන් කියන වගේ තැනක් මට මෙහෙම කරන්න පුළුවන් නෙවෙයි හිතට මෙහෙම කරන්න පුළුවන් රූපේ. හරිද? ඒලා තියෙන ඇත්ත. කම්මඤ්ඤතාරෝපේ එතකොට ලහුතා මුදිතා කම්මඤ්ඤතා ඊළඟට තියෙන උපචේ රූපේ උපචය සන්තති කියන දෙක එකට තියෙන්නේ එකට කියන්නේ උපචය කියලා කියන්නේ මුලින්ම හටගත් එක උපචය කියන්නේ පසුව පසුව එන දේවල් පසුව පසුව එන දේවල් යමකට රැස් වෙයිද ඒ මුලින්ම හැදිච්ච එකට උපචය කියනවා මුලින්ම ප්‍රතිසන්දිසිත නිසා මේ විඥානේ මේ සිතේ සිතේ තියෙන ගති වලට ඇහැ කන දිවනාසය ශරීරය කියලා මේ ප්‍රසාද ටික හැදුවාම ඕකට කියන උපචේ රූප කියලා. මුලින්ම නේද? පසුව පසුව උපදින චිත්තචෛසික ටිකකින් මේක අලුත් වෙඩියා වෙනවා. හැබැයි කාලය කරන මුල් ටික නෑ. නමුත් මුල් ටිකටම පසුව පසුව ඒවා රැස් වෙච්ච නිසා මුල් එක වගේ පේනවා. එතකොට උපචේ මුලින්ම හටගත් එකට උපචේ කියනවා පසුව පසුව ඇවිල්ලා රැස් වෙන නිසා මුලින්ම හටගත් එකට නැවත පසුව පසුව ඇවිල්ලා රැස් වෙද්දී සම්තතියක් පවතිනවා. උපජේ සම්තති කියලා. තේරෙන්නේ මම උපමාවක් කිව්වොත් අපි කියමු දැන් ඔගොල්ලන්ට ගේනවා මේ අලුත් කාර් එකක්. හරිද? දැන් අලුත්ම කාර් එකක් ගෙනල්ලා දැන් අවුරුද්ද දෙක පාවිච්චි කරනවා. දැන් කළු ගෑරේජ් එකෙන් කළු කාර් එක අලුතෙන්ම ටයර් දාලා හොඳ ලස්සනට හදලා ගෙනාවා. ඔන්න දැන් මුලින්ම කාර් එක හදපු එකට අපි කිව්ව උපචේ කියලා. මොන උපචේ රුපිය කියලා. ටිකක් කල ගෙවෙනකොට ටයර් දෙක ගෙවිලා ටයර් හතර දානවා දැන්. උපචේ කියන්නේ පසුව පසුව ඇවිල්ලා රැස් වෙනවා මුල් එකට. ඔන්න දැන් මුලින් තිබුණු ටයර් හතර නෑ ඒක ටයර් හතර දැම්මා. ටික කල යනකොට ඇතුළතින් සීට් ටික ඔක්කොම නරක් වෙලා දැන් සීට් ටික ඔක්කොම දානවා. ටික කලක් යනකොට ඇන්ජිම නරක් වෙලා ඇන්ජිම තියෙනවා. ටික කලක් යනකොට සම්පූර්ණ බොඩි ඔක්කොම කැසිය දිරලා අලුතෙන් එකක් ගහනවා. හරිද? මුලින් මුලින් මුලින්ම තිබුණ එකට ඇවිල්ලා ඇවිල්ලා මෙවුනේ. දැන් අවුරුදු 15ක ඉස්සර යනකොට අර තිබුණු කැලි එකක්වත් නැ වෙනම එකක්. හැබැයි නම්බු ප්ලේට් එක වෙනස්ලත් නැහැ. දැන් පරණ එක නම් පරණ එක නම් පරණ එකේ කැලි තියෙන්න ඕනේ. අලුත්ම එකක් නම් නම්බු ප්ලේට් එක වෙනස් වෙන්න ඕනේ. හරිද? නම්බ ප්ලේට් එක වෙනස් වෙලත් නැත්තම්. පරණ කැලිත් නැත්තම්. තේරෙන්නේ? ඒ වගේ මුලින්ම පුංචි කාලේ හැදිච්ච ඇහැකන් දිවනාසේ ශරීරය කියන ටිකේ තිබුණු ප්‍රමාණය හැටි උපකේරු. හැබැයි නම්බ ප්ලේට් එකක් තිබුණා ඒක දුන්නා. අහවල් නම කියලා. හරිද? කාලයක් කාලයක් යනකොට කැලි දැන් අලුතෙන් අලුතෙන් එකතු කරන උපචේ කියන වෙන වෙනම දානවා. කාලයක් යනකොට දැන් පුංචි කාලේ තිබුණු කැලි එකක්වත් නැහැ මේ රූපේ. හැබැයි නම පෙත් එක වෙනස් වෙලත් නැහැ. වෙනස් වෙලා තියෙද? මොකද එදා තිබුණු කැලි අද තිබුණා නම් අද ඒව තියෙන්න ඕනේ. ඒ හින්දා එදා කැලි මුකුත් නැහැ අද. ඉතින් අද තියෙන එක එදා එකට අයිති නැත්තම් මේ නම ගම එදා දාපු එක අද වරුතු දෙන්නේ නැහැ. මේ නම්බරෙන් දුවන්න බැරි වෙනවා වාහනේ. නමුත් මේ නුඹෙන් දුවන්නත් පුළුවන් එදා කැලේ එකක්වත් නැහැ. ඔය උපචේ සහ සම්තති කියන කාරණා දෙකෙන් වෙලා තියෙන වැඩේ තේරෙන්නේ නැහැ. උපචේ රූපේ සහ සම්තති රූපේ කියන අපේ ජීවිතයේ ඒ වගේ මේ සිටියේ තියෙන gati ටිකෙන් ඕක නැවත නැවත අලුත් gati පරණ පරණ ටික දිරලා අලුත් අලුත් එක හදලා එකම නම්බර් එකකට අරගෙන යනවා. හරි. <laughs> ඕක තමයි මුලින්ම හදපු ආයතන ටික හදපු චිත්තචෛතක ටිකට කියනවා උපජේ රූපය කියලා. පසුව පසුව පුදින චිත්තචෛතක ටිකෙන් මේක හදනවා. හදලා ඒකම පවත්ගෙන යනවා. නමුත් එකම අහවල් පුද්ගලයා අහවල් කෙනා අහවල් වාසගමින් යුක්ත කෙනා කියලා කියනවා. හරිද? ඔබ තමයි උපජේ රූප සන්තති රූප කියලා කියන්නේ. එතකොට <laughs> ජරතා රූප කියලා කියන්නේ මේ දිරීම දිරනවා තිරනවා කියලා කියන්නේ මේ ඇත්තටම ශරීරයේ තියෙන තේජෝ ධාතු වැඩි වෙනවා. දැන් ගහක් ගත්තොත්, කෙඩියක් ගත්තොත්, පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගති ටික තියෙනකොට ඕකේ තේජෝ ධාතු එන්නෙන් මොහු කරනකොට ඕකේ තියෙන ආපෝ ගතිය හිතෙනවා. තේරෙනවද? වායෝ ධාතුව අඩු වෙනවා. පඨවි ධාතුව වියලෙනවා. එතකොට අරගේ වර්ණය වෙනස් වෙනවා. රසයේ ගතිය වෙනස් වෙනවා. ඕකට අපි කියන ඉදිනවා කියලා. ඒ ඉදිනවා කියන්නේ දිරනවා කියන එක. දිරීම තමයි පොලයක් දිරනවා. ඒ වගේ මේ ශරීරයේ තියෙනවා කර්මජ තේජෝ ධාතුව. ඒ අපි කන බොන ආහාර පාන වලින් හැදෙන්නේ මේ අපි නිකමට කියමු මේ පෙට්‍රෝල් වගේ වාෂ්ප වෙන ඒකටත් වඩා සිවුනේ ඊටත් වඩා සියුම් ස්පීඩ් එකක් බවට පත් වෙන ආහාරය කියන එක අපේ මෙව ටික හැදෙන්නේ මේ රූප හැදෙන්න කලින් කෙනෙක් වයස යනකොට කර්මජ තේජෝ ධාතුව කියන එක වැඩි වෙනවා වැඩි වෙනකොට අර ස්පීඩ් එක ඉක්මනට පිච්චෙනවා පිච්චෙනකොට මේකේ තියෙන රූප කලාප හැදෙන ප්‍රමාණය අඩු වෙනවා ඒ කියන්නේ මේකේ තේජෝ ධාතුව වැඩි වෙන්න වැඩි වෙන්න මේකේ තියෙන දියර ගතිය හිඳෙනවා හරිද වායු ගතිය හිඳෙනවා එතකොට පටවි ගතිය කර්කස වෙනවා. එතකොට මේක අවපහ වෙනවා. අපි මේ රූපය අනිත්‍යයි කියලා කියන්නේ මේ කොනෝය තේජෝ ධාතුව එන්නෙන් එන්නෙන් වැඩි වෙනවා. ඒකෙදි එහෙම වුණාම තියෙන දෝෂයක් තියෙනවා. ඕකෙදී. දැන් අපි කනගුණ ආහාර පාන ගන්නවනේ. දැන් ආහාරයට මම කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූප කලාප ටිකක් හදනවනේ තේරෙනව නේද මේ අෂ්ටමක රූප කලාප කනබුන ආහාරයේ ගනිද්දී මේ පොඩි ළමයෙක් ඉක්මනට හැදෙනවා කියලා කියන්නේ මේ රූප කලාප හැදෙනවා වැඩි තේජෝ ධාතුව නරක ඕනවටට මොහු කරලා නැති නිසා දෙවෙනි ප්‍රමාණය අඩුයි ඒ කියන්නේ මැරෙන රූප කලාප අඩුයි හැදෙන රූප කලාප වැඩි ඒ හින්ද වේගෙන් හැදෙනවා. ඒ කියන්නේ රූප කලාප 100ක් හැදෙනවනම් නැසෙන්නේ පහයි. අනු පහක් එකතු වෙනවා. ඒකයි ඕගොල්ලෝ අවුරුදු 10ක විතර පොඩි ළමයෙක්ව දැක්කොත් අවුරුදු 25 30කදී ඕගොල්ලෝ දැක්කොත් අඳුර ගන්න බැරි වෙනවා. ඔය හැදෙන වේගයේ ඔය විදියට හැදුනොත් මිනිහෙක් මිනිස්සෙක් අවුරුදු 50ක් වෙනකොට අඩි 50ක් විතර උස් වෙනවා. පොරොනේ මෙච්චර වේගකින් හැදෙනවා. නමුත් ඕක වයසත් එක්ක තේජෝ ධාතු මොහු කරන්න මොහු කරන්න හැදෙන එක ප්‍රමාණය වෙනවා නැසෙන ප්‍රමාණය වර්ධනය වෙනවා. කෙනෙක් වැඩෙනවා කියන්නේ. තලත් යන්නේ වයස කියලා කියන්නේ රූප කලාප 50ක් හැදෙනවා නම් 50ක් නැගෙනවා. එතකොට අවුරුදු 25ක 30ක කෙනෙක් දැක්කොත් ඕගොල්ලෝ තව අවුරුදු 30කින් දැක්කත් ඕගොල්ලන්ට ඒව අඳුර ගන්න පුළුවන්. වේගෙ විපරිණාම වෙලා නැහැ. හරිද? නමුත් අර පොඩි ළමයා අවුරුදු 10ක් ඇතුළත දැකලා අඳුර ගන්න බැරි වෙනවා. වෙනවද නැද්ද? ඊට පස්සේ තව ටිකක් තේජෝ ධාතුව වැඩි වෙනකොට අවුරුදු 50 වගේ වෙනකොට කනබුන ආහාරයෙන් ඇතුල් වෙන රූප කලාප 25යි නා. තේජෝ ධාතුව වැඩි කමන නැසෙන ප්‍රමාණය 75ක් වෙනවා. හැදෙන ප්‍රමාණය අඩුයි නැසෙන ප්‍රමාණය වැඩි වෙනකොට කේස් පැහෙනවා, හැම රැලි වැටෙනවා කියලා මේක දිර්ණ පැත්තට එනවා. ඔක තමයි ජරතා රූපය කියන්නේ. මේ තේජෝ ධාතුව. එතකොට මේ කය ඇසුරු කරගෙන පවතින හිතේ තියෙන තේජෝ කර්මද තේජෝ ධාතුව නිසා මේ ජරතා රූපේ ජරතාව වෙන්නේ කියලා දැක්කහම මම මහලු වෙලා මගේ කෙස් පැහිලා මගේ හැම රැලි වැටිලා කියලා ඒකයි සෘතවතාවේ ශ්‍රාවකයා කවදාවත් රූපේ මම කියලා හඳන්නේ මගේ රූපය මෙහෙම වුණා මට මෙහෙම වුණා කියන්නේ එයා දන්න මේ රූපේ හැටි ලෙඩ වෙන කය ඇතුළු ලෙඩ නොවන හිතක් හදා ගන්නවා කියන තැනකින් එයා කටයුතු කරනවා. මේ රූපේ මම කියලා හිතනකොට මගේ කියලා හිතනකොට මගේ ආත්මය කියලා හිතනකොට එයාගේ ගතිය රූපේ ගතියට යනවා. දිරන රූපයට අනුව එයා දිරන්නේ. මරණ රූපයට අනුව මැරෙන්නේ. ජරාව මරණයට යන රූපය අනුව ගිය විඥානයේ ජරා මරණ සහිතයි. ජරා මරණ සංඛ්‍යාත රූපය අවබෝධ කළ එක මම නෙමෙයි කියලා රූපේ වැතරද මුත් එයා ජරා මරණ විද්‍යාවක් තියෙන්නේ. එතකොට ඔන්න දැන් චරිත රූපය. ඔක ඇහුවහම මට එක්කෙනෙක් ඇහුවනේ මෙහෙමත් ප්‍රශ්නය. එතකොට හම්බුනේ ගස්ගල් වල තියෙන තේජෝ ධාතුවත් කර්මජද කියලා ඇහුවනේ වගේ. ඒ දැන් මේවත් දිරනවා. වස්තු දිරනවා. නේ? මේ රූපෙ දිරනවා. හරි මං කිව්වා දැන් මේක චිත්තචෛතසික නිකා කර්මජයි මෙහෙමයි කියලා. එතකොට මේවත් දිරන්නේ කර්මද කියලා හැබත. ඇත්ත මොකද ප්‍රශ්නය? ඊට පස්සේ රූපවල තව ප්‍රභේද තියෙනවා ඒකයි. ওই ජරත රූපය දෙකට වේදනාව ආපහු නිස්පන්න අනිස්පන්න කියලා. මේ දැන් කිව්වේ කර්මයෙන් හටගත් ජරත රූපය. තව තියෙනවා කර්මයෙන් හට නොගත් ජරත රූපය කියලා දිරීම වෙනමත් බෙදන්න පුළුවන්. දැනට අපි මේ බලන්නේ අපේ රූපය ගැන විතරයි ඈ. එතකොට අනිත්‍යතාව රූපේ අනිත්‍යතා ජරතා රූපේ අනිත්‍යතා රූපේ කියන කියන දෙක පොඩ්ඩක් පැටලුණා. නමුත් දැන් මොයි මම විස්තර කරන්නේ ජරතා රූපය. ජරතා රූපේ දිරණ බව. එතකොට අනිත්‍යතා රූපේ කියලා කියන්නේ රූපේ සම්පූර්ණ කාලයක් යනකොට වෙනස් වෙන එක. ජරතාවම අනිත්‍යතාවයක් වෙනවා. දැන් පොඩි කාලේ ෆොටෝ එකක් අරගෙන අපි බැලුවොත් දැන් කාලේ ෆොටෝ එකක් ගත්ත ලොකු වෙනසක් වෙනවා. මේ කයත් දැන් මේ මොහොත ගානේ වෙනස් වෙමින් පවතිනවා අනිත්‍ය වෙනවා නමුත් තියෙන්නේ කාලයක් යනකොට ඇඳිලා පේනවා ඒ වගේ අනිත්‍යතාවය කියන්නේ වෙනස් වෙලා පෙනෙන බව තව ඒට වඩා කැඩෙන්න විදින්න පුළුවන් බව දකින්න අනිත්‍යතාවය එතකොට උපකේ සම්පති ජනතා අනිත්‍යතාව ඊට පස්සේ කබලිකාහරෝ කබලික ආහාරෝපේ අපි දකිුවා නේද කන බොන ආහාර පාන ආමාශයට ගිහිල්ලා මෙහෙම මේකක් වෙලා අර මං කිය ස්පීඩ් එකක් වගේ තත්ත්වයටපත් වෙන වෙලයි මේ රූප හැදෙන්නේ ඒක එක සුකුම රූප කියලා දාන්නේ මෙන්න මේ සුකුම රූප 10 14 හොඳට ඉගෙන ගත්තාම දැන් හොඳට බලන්න මෙන්න මේ ටික හරිද කන බොන ආහාරයෙන් යුක්තයි හරියට ගලුයි වැලි සිමෙන්ති වතුරයි තාලා කොන්ක්‍රීට් කණුවක් හැදුවා මේකේ මූලික හරේ කොන්ක්‍රීට් කණුව ඊට පස්සේ ඕකේ එක එක ලිය වැඩබල් දාලා හදන්න පුළුවන් නමුත් මූලික හරේ කොන්ක්‍රීට් කණුව ඒ වගේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු තමයි මේක මූලික තම්බේ කණුව සිතේ තියෙන ගති වලට ඒක දැන් මේ හැඩ වෙලා මේ තියෙන්නේ තේරෙන්නේ ඊට පස්සේ කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුව හිතේ තියෙන ගතියට මම කිව්වා නේද මේ වගේ මුළු කය කර්මන්න වෙනවා කියලා. කර්මන්න වෙනවා කියලා මෘදු වෙනවා කියලා. ඒ හිතේ තියෙන ගතියට සතර මහා ධාතුවේ මේ ඉදිරියෙන් තියෙන යමක් පිළිබිඹු කරන්න පුළුවන් කොපේ පිටනවා. ඒකට කියනවා චක්කු කියලා. බාහිර තියෙන ශබ්දයක් පිළිඹු වදින්න පුළුවන් ප්‍රසාදය හැදෙනවා කන කියනවා නාසය ඒකයි මේ හිතේ තියෙන gati ටිකයි මහ භූතයි දෙකම එකට එකතු කරලා ඇහැ කන දිවනාසය ශරීරය හදලා තියෙනවා ඒ නිසායි ඇහැ කන දිවනාසය ශරීරයට මේ ප්‍රසාද වලට කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගatti කියලා කියන්නේ එහෙමද ඇහැ මම මගේ මගේ ආත්මේ නෙමෙයි කිව්වට හරියන්නේ ඇහැ හැදුනේ මෙහෙමයි කියලා දැනගෙන තියෙනවා ඔන්න දැන් අපි මහ භූත රූපය මහ භූත රූපය අසුරු කරගෙන පවතින චිත්තචෛසික ටිකේ මහ භූත රූපයට වෙලා තියෙන වැඩේ ටික ඉගෙන ගත්තා. තේරුණා නේද? මේිට පෙර මේිට පෙර මේ විදිහටම නේදකටද මේ මේිට පෙර මේ අපි කොතනක හරි මිනිස්සෙක් වේවා තිරසනෙක් වේවා මේ කාම්බු කොතනක හරි උපත්යක් තිබුණා හැම රූපයක්ම ඔහොමයි. ඒ රූපය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා ওই රූපේ ගති ටික ඔහොම තියෙනවා. එදා මේ අටවිසි රූප ටික පිරිසිඳ නොදන්නාකම නිසා ඒකට අවිද්‍යාව කියලා. නොදන්නාකම නිසා සත්ව පුද්ගල අදහසක් ඇති වුණා. එකට කර්මය කියනවා. ඉන්න සත්‍ය පුද්ගලයා මම වෙලා මගේ දුව පුතා වෙලා තණ්හාවෙන් ඒකට ඇලුන බැඳුනා. ඒ අවිද්‍යාව කර්ම තණ්හා උපාදාන කියන කෙලෙස් ටික හේතු වුණා විඥානේ මෙන්න මෙතෙන්ට එන්න. අද කනගුණ ආහාරයෙන් හැදුණු රූපය ඇසුරු කරගෙන ඇසුරු කරගෙන මේ සිතේ තියෙන gati ටිකෙන් කය මෙහෙම හදලා තියෙනවා. අද මේ නාම රූප දෙක කයත් කය අසුරු කරගෙන පවතින සිතෙන් හදපු රූප ටිකත් කය කියන එකේ රූප ටිකත් නොදන්නකොට නොදැක්කොත් මේ කය ඇත්ත නොදකීම නිසා මම මගේ කියන පුද්ගල භාවයක් ඇති වෙයි. ඒ පුද්ගලයා මම වෙයි, මගේ දුව පුතා වෙයි. ඒකට බැඳෙයි. එතකොට මේ නාම රූප දෙක චුට්ටක් ආයිතින ඒක නොදන්නාකම නිසා පුද්ගලික සත්‍ය කියන අදහසක් මනසේ ඇති වෙන්නේ. මනසෙන් හදාගත්ත අදහසටයි ඒ පුද්ගලයා නැත්නම් ඒ මම මේ මගේ දුව මගේ පුතා කියන අදහස අපි මෙහෙම බලාගෙන මගේ පුතා කියලා මනසේ තියෙන අදහසෙන් මෙහෙම බලාගෙන ඉද්දී මෙතන තියෙන සිතේ වෙනස් වෙත් සතර මහා ධාතු රූපෙත් ඒකෙන් වෙනස් වෙච්ච මේ ධර්මතා ටිකක් මේ තියෙන්නේ. මෙහෙම බලාගෙන ඉද්දි මම මේ දැන් කෙනෙක් කියලා හිතාගෙන ඉන්න තැන. මේ ටික පිළිසිඳ නොදන්නා කම නිසා අද සත්පුද්ගල භාවයක් අපේ මනස තිබුණොත් සත්ව පුද්ගලයන් කෙරෙහි බැඳුණු අද ඇත්ත නොදක පුද්ගල භාවය හදාගෙන ඉන්න පුද්ගලයන් තණ්හා උපාදා නොවුනොත් මේක හේතු විඥානේ නැවත මෞකසකට බැස ගන්න. ආයෙත් මේ වගේම රූපයක් සවිඥානික වෙලා මේ ගති ටික හදනවා. එදාටත් ඇත්ත නොදැක්කෝ. එදාටත් පුද්ගලයෙක් හම්බ වෙනවා. එයාට ඇලෙනවා බැඳලා ආයෙත් මේ චක්‍රය කියලා වරක්. පටිච්චසම්පදින් කියන්නේ ඕක. ඊට පස්සේ එයාට උත්තරයක් එනවා. ඒ පරිසම් සංකල්ප ගවේෂණය කරනකොට මේ අවිද්‍යාව මුල් කෙලවරක් නැහැ. අතීතයේදී මේ නාම රූප දෙක මේ රූප විෂයට පිළිසින් දැක්කා නාම ධර්ම ටික තියාට බලන්න වෙනෝනේ. සිත ඇසුරු කරගෙන පවතින කය ඇතිවෙච්ච ගති ටික කය හැදිලා තියෙන හැටි බලලා මේ රූපී ඇත්ත දැක්කනම් අතීතයේ අවිද්‍යාව නැති විද්‍යාව රූපය පිළිබඳ විද්‍යාව පහළ වෙලා තිබුණා නම් අවිද්‍යාව නිරුද්ධ වෙලා තිබුණා සත්පුද්ගල සංඛාරයක් නැහැ. එහෙම වුණා නම් විඥානය මෙතෙන්ට බැසගන්නේ නැහැ. එහෙම වුණා නම් අත මේ වගේ කයක් සවිඥානික වෙන්නේ නැහැ කියලා දකිනවා. අද මේ නාම රූප දෙක ඒ කියන්නේ කන ගුණ ආහාරයෙන් හැදුණු රූපය ඒ කය ඇසුරු කරගෙන පවතින හිතේ හැදිච්ච සුකුම රූප ටික පිරිසෙන් දැකලා රූපය පිළිබඳ විද්‍යාව පහළ කරගත්තොත් සත්‍ය පුද්ගලයෙක් කියන අවිද්‍යාව දැක්ම වැරදි සංකාරය දුරු කළොත් තණ්හා උපාදානය අතහැරෙනවා ඉතින්. පුද්ගලයෙක් කියලා දැක්කොත් තණ්හා නොකර ඉන්න බෑ. ඇත්ත නොදැක්කොත් පුද්ගලයෙක් කැරියර නොදකින්න බෑ. ඇත්ත දැක්කොත් පුද්ගලයෙක් කැරියර නොදකිනවා. පුද්ගලයෙක් කැරියර නොදැක්කොත් තණ්හාව නැති වෙනවා. මං කියන්නේ දරුවා හැටියට දැක්කොත් තණ්හාව නැති කරන්න බෑ. දරු තණ්හාව නැති කරන්න නම් දරුවා හැටියට නොදකින්න ඕනේ. දරුවා හැටියට නොදකින්න ඇත්ත දකින්න ඕනේ. ඔයගොල්ලෝ දරුවා නැති කරන්න යන්න එපා. ඇත්ත බලන්න. රූපය කියලා යමක් තියෙනවා. රූපේ ඇත්ත බලන එක සාපයක් නෙමෙයි. අපි ওই දැන් ওই බල ওই විදිහට බලපු එක කාටවත් අසාධාරණයක් කළාද? කාටවත් වැරද්දක් කෙරුවද? අපි රූපේ හැදිලා තියෙන කොහොමද කියලා බෙදුවේ. අපේ හිත රිදෙයිද ඔහොම බලන්න ගියොත්? තව කාගවත් හිත රිදෙයිද? කුත් නැහැ. කිසි කෙනෙකුට රිදෙන්නේ නැතුව වෙහෙසකින් තොරව මිදෙනවා. අද රූපේ පිළිබඳ විද්‍යාව පහළ වුණොත් අවිද්‍යාව නැතිව විද්‍යාව උපදව අවිද්‍යාව නිරෝධ. පුද්ගලයේ සත්‍ය කියන දෘෂ්ටිය තණ්හා උපාදානය කියන ටික අතහැරෙනවා. එහෙම මේ විඥානය නැවත මෞක්ෂකට බැසගන්නේ කියන මතු හේතු ටික නතර කළා මේ නාම රූප දෙකට රූප පිළිසින් දකින දැක්මෙන් යුත ජීවත් වෙනවා. හරිද? එතකොට පුරාණ ඇටේට හැදුණු ගහක් නැති වෙනව නැවත ගෙඩිත් හැදුණු නැතුනම මේ પરම්පරාව ඉවරයි. එතකොට මෙයාට පටිච්චසම්පාදයේ හොඳට දන්නවා ওই විදිහට බැලුවාම දැන් දැනගත්තු උත්තර දෙකක් ආවා. අද මේ රූපයේ පිරිසිඳ අද රූපේ තියෙන මෙහෙම මේ හැම තැනකම හිටියනම් තිබුණනම් මොන විදියකට හරි තිබිලා තියෙන මෙහෙම මේ ටික නොදන්නාකම නිසා වැරදි දැක්මක් ඇතිවලා තණ්හා උපාදාන වෙලා ඒ කෙලෙසේ හේතුනාද මෙතෙන්ට එන්නේ කියන නුවණක් තියෙනවා. අද මේ ජීවිතේ මේ නාම ධර්ම ටික ඇති වෙලා තියෙන්නේ පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නිසායි අද මේ නාම ධර්ම ටික. රූපේ කන බොන ආහාර නිසායි. එතකොට නාම රූප පත්‍ය සලායතන කියනකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකෙන් තමයි මේ ආයතන ටික ඇවිල්ලා තියෙන්නේ. තේරුණා කියන්නේ. දැන් මේ වගේම නාම රූපේ පිළිසඳ නොදන්න අවිද්‍යාව නිසා කර්ම නිමිත්තක් හදාගෙන ඒකට තණ්හා උපාදාන වෙච්ච නිසානේ විඥානය මෙතෙන්ට ආවේ. දැන් නාම ධර්ම ටික ඒ මෙතෙන්ට එන්න තියෙන ආපු නාම ධර්ම ටිකට හේතු ටික කියන්නේ මොකද්ද? අවිද්‍යාව, කර්ම, තණ්හා කියන ටික. දැන් තියෙන රූපේ හැදිලා තියෙන්නේ කනබුන ආහාරය. මේ දෙන්න එකට එකතු වෙලා කනබුන හිතේ තියෙන gati ටිකට කනබුන ආහාරය තුල මේ වගේ gati ටික කැදලා තියෙනවා නම් දැන් මේ හැදිලා තියෙන රූප ටිකට ওই ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියපු රූප ඇහැ කන දිවනාසය ශරීරය කියන රූප ওই රූප ටික හැදුන එකට කියන්න තියෙන්නේ මොකද්ද අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් කියන තේරෙන්නේ ඒ කිව්වේ වෙන මොකුත් නෙමෙයි මේ නාම රූප දෙකම නිසායි නාම රූපච්චය සලආයතනනේ ආයතන කියන එක මම නෙමෙයි මගේ නෙමෙයි නාම රූප නිසායි මේ රූපයේ මේ නාම ධර්ම ටික නිසායි ඔය නාම රූපච්ච සලායතන කියන එකට තව නමක් තමයි රූපේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් ඇදලා කියලා කියන්නේ වචන ටික කියන්නේ නාම රූපච්ච සලායතන කියන එක තව උත්තරය. දැන් අපි හිතන්නේ මේ විනෝ පැතිවල තියෙන සිද්ධියක් කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් කියන්නේ මෙන්න මේකයි කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. එතකොට දැක්කා අවිද්‍යා කර්ම තණ්හා කියන ටික හේතු නාමයට ආහාර හේතු රූපයට එහෙනම් මේ ඇහැකන දිවනාසේ ශරීරයේ හේතු ප්‍රත්‍ය අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා මේ ටික දන්නකොට හොඳට රූපයක් දන්නවා රූපේට මේ නාම ධර්ම ටික ප්‍රත්‍ය වෙලා අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකෙන් හටගත්ත නාම ධර්ම ටික ප්‍රත්‍ය වෙලා රූපය ඇදිච්ච හේතු ටිකක් දන්නවා එහෙම වෙලයි ආයතන හැදුනේ කියලා දකිනකොට පුද්ගල භාවයේ ලෙහන්ඩෝනේ ලෙහෙනවා මේක දකින්නකොට ලිහිනවා. හිතලා කරන්න ඕනේ මේ ඇත්ත දකින්න විතරයි තියෙන්නේ. එයාට නුවණක් එනවා. එන අද මේ රූපී අවිද්‍යාව කර්ම තණ්හා කියන හේතු ටිකෙන් කියලා දැක්කේ නැත්තම් පුද්ගල භාවය දුරු කරනවා කියන එක වෙන්නේ නැහැ. ඒව තණ්හා උපාදාන වෙන්නේ ආයෙත් ඉදිරියට යනවා නේද කියලා උත්තරයක් ආවා. ඊට පස්සේ දැන් පටිච්චසමුපාදයේ උඩට යටට කාර්යෝපවලකට උත්තරයක් ආවේ එහෙනම් දැන් මේ පංච උපාදානස්කන්ධයත් උද්‍යත්වයත් පිළිසිඳ දැක්විය යුතුයි කියන උත්තරය. පංච උපාදානස්කන්ධ කියන රූප අපි දැන් රූප උපාදානස්කන්ධය කතා කරන්නේ වේදනා නාම ධර්ම ටිකත් ওই විදිහටමයි තියෙන්නේ. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකයි රූපේ. තව පැත්තකින් ගත්තොත් රූපයේ පිළිසිඳ අපි පංච උපාදානස්කන්ධ පැත්තෙන් රූපයේ පිළිසිඳ දැක්ක යුතුයි කියන උත්තරයක් ආවා අපිට. රූපේ පිරිසිදු නොදැක්ක නිසා ඉන්නේ අතීතයේ නොදැක්ක නිසා වැරදි දැක්ම මෙතෙන්ට එන්න හේතුව. අද මේ සිත පැමිණෙන්න හේතුව, කය අසුරු කරන්න හේතුව. අද මේක නොදැක්කොත් අනාගතයට විඥානේ දැස ගන්නවා මේ දුකේ කෙලවරක් නෑ. කෙනෙක් උපදිනව නෙමෙයි. එහෙනම් අද මේ ටික පිරිසිදු දැක්කොත් අද මේ ටික පිරිසිදු දැක්කොත් පුද්ගල භාවයේ දුර වෙලා කර්ම නැති වෙලා තණ්හා උපාදාන කියන කෙලෙසි නැතිුණා. එහෙම වුණොත් මතු විඥාණයට ඉඩ නැහැ කියලා දකිනවා. දැන් ආහාරයෙන් පවතින නාම රූප දෙක ආහාර නිරුද්ධ නිරුද්ධ වෙලා යනවා කියලා දකිනවා. දැන් ආහාරයෙන් පවතින ස්කන්ධය නිරුද්ධ වෙනවා. මත්තේ ස්කන්ධ ටික හදන්න දෙන හේතුවක් නැති වෙනවා. එතකොට පහනක් නෙවන වගේ නිවෙනවා කියන උත්තරය එනවා. මේ ඇත්ත දැක්කෝ. කියන උත්තරය ආව පටිච්චසමුප්පාදේ ගවේෂණයකට. ඔන්න උතෙන්ට එනකොට ඔයගලන්ට දෙකක් හම්බුනවනේ ජන සහ ලිපිනේ. කල්යාණ මිත්‍ර අස්පසා සද්ධර්ම ශ්‍රවණය. හරිද? දැන් ඕගොල්ලෝ යන්න ඕනේ දකින්න ඕනේ වගේ යනවා වගේ සීල සමාධි දෙකේ සීලයේ පිළිලා සමතකම තහනකින් හිත වඩ වඩ ඔය රූප ටික පිළිසෙන් දකින්න නුවණින් බලනවා ටික ටික තේරුණා ඔය රූප ටික පිළිසෙන් දකින්න නුවණින් බලනවා බල බල හිත වඩනවා සීලයේ පිළිලා මෙහෙම කරනකොට දැන් මෙතන තියෙනවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති සහ යෝනිසෝමනසිකාරය. මේ සීල සමාධි දෙක ධර්මානුධර්ම ප්‍රතිපත්ති රූපය ගැන බලන එක උගලන් යෝනිසෝමනසිකාරය. මේ ටික කරනකොට අඩු නැතුවම හොඳට කනබුන ආහාරයෙන් රූපය හැදිච්ච හැටි මේ තරම් පුද්ගලීත්වය රූපය රැවටෙන විදියට එබිලා පිම්බිලා නිබර වෙලා නැමිලා මට සිල්ටු වෙලා මේ තියෙන සිතේ තියෙන gati ටික නිසා නේද කියන කාරණාව දකින්න පුළුවන් දවසට රූපය කියන එක අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුන එකක් කියලා දකින්න මට්ටමක් එනවා තේරෙන්නේ නේද දකින්නකොටම එයාට පුබ්බන්ති ඥානය උපදිනවා අතීතේ පුබ්බන්තේ කංකති දුරු වෙනවා අතීතේ මම හිටියද කොහේ ඉන්නේද්ද කොහොම ඉන්නේද්ද කොහොම කොහොම ඉන්නේද්ද කියන එක එයා දන්නේ එයා දන්නවා අතීතයේ තිබුණා මෙහෙමම නාම රූප දෙකක් තිබිලා තියෙන්නේ. එදා ඒ ටික නොදන්නාකම නිසා අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා විඥානයගේ මෙතෙන්ට පැමිණීමක් කරලා තියෙනවා. අතීතේ මම ඉඳලාව නෙමෙයි. මෙහෙම හේතුඵල ධමයක් කියලා තියෙනවා. ඊට පස්සේ අපරන්තේ කම්කතිත් නැති වෙනවා. මම මැරෙයිද? මැරිලා කොහේ උපදීද? කොහොම උපදීද? කොහොම කොහේ කොහේ උපදීද? ඒව නැහැ. එයා දන්නවා අද මේ නාම රූප දෙක පිළිසින් දකින්න බරන පුද්ගලයේ කියන අදහසක් ඇති වෙයි. වැරදි දැකීමක් ඇති වෙයි. ඒ තුලින් තණ්හා උපාදාන වෙයි. එහෙම වුණොත් මේ විඥානේ නැවත රූපයකට බැසගන්නේ නේද? හරි කෙනෙක් උපදිනවනේ මේ විඥානේ බැසගත්තාම ආයෙත් අනාත්ම නාම රූප දෙක ඇති. වෙනව නම් වෙන්නේ ඕකමයි කියලා. එතකොට අතීතේ මම හිටියද හිටියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද මොන මොකෙක් කියලා මොකෙක් ඉඳද්ද අතහැරෙනවා. අනාගතයට අපි උපදීද කොහේ උපදීද කොහොම උපදීද කොහොමද කොහොම උපදීද අතහැරෙනවා පටිච්ච සම්පදාය ඊට පස්සේ පුබ්බන්ත ප්‍රති අතීතයේ ඉඳලා කුමන කුමන කර්ම කළා අපි මේ ආවද අපි කොහාටද යන්නේ කියලා දෙපැත්ත ගලපලා ගන්න දෘෂ්ටි නැහැ පුබ්බන්ත ප්‍රති පටිච්ච සම්පදාය ධර්මයේ ගැන නොදක්මත් නැහැ එයාට නෝ පුබ්බන්තේ ඥාන අතීතෙදි තුනානම් උනේ මෙහෙම සිද්ධිය අපරන්තේ ඥානන් එනවා මෙහෙමයි පුබ්බන්ත අපරන්ති ඥානං අතීතයේදී අවිද්‍යා කර්ම නිසා විඥානයේ දැසගත්තා අද මෙහෙම තිබුණොත් මතු මෙහෙම වෙනවා ඔබද මේ පටිච්චසම්පාද ධර්මයක් නේද කියන නෝන එනවා ඊට පස්සේ එහෙනම් මේ නාම රූප දෙක පිරිසිඳ දැකීමමයි මේකෙන් නැත්නම් මේ රූපය පිරිසිඳ දැකලා මේ කෙලෙස් ටික නැති කිරීමමයි මේක මිදෙන්න තියෙන තැන කියලා සම්මාදිට්ඨිය මුල් කරගෙන ඒකට ප්‍රතිපදාව ටක් ගාලා එනවා ශික්ෂාව ගැන සැක නැහැ. ওই ටික දකිනකොටම ඒ කාන්තෙන් බුදුහාමුදුරු සම්මා සම්බුද්ධම මේ දහම ඇත්තටම දැකලා තියෙනවා මේට කලින් මේ ශාස්ත්‍රණ වහන්සේ. කියලා ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදිනවා. මෙහෙම කෙනෙක් නොදැක්කන මේක කියන්න බෑ කියලා බුද්ධිය අවිච්ඡ ප්‍රසාදේනවා. සුවක්ඛාතයි මේ ධර්මය මොන තරම් ඇත්තද මේ ධර්මය කියලා ධර්මය ගැන ಗುಣ ටික දැනෙනවා පපුවට. එදත් යම් කිසි කෙනෙක් රූපයත් රූපය ඇතිවීමත් නැතිවීමත් දැක රූප නැති කරන ප්‍රතිපදාවකට පැමුණා නම් හේ ලෝකේ සුපටිපන්නෝ එයයි සුපටිපන්න නේද අනේ මහා සුපටිපන්නයි කියන්නේ මෙන්න මේක නේද කියලා ಗುಣ දැනෙනවා බුද්ධාති අටතැන කෙරෙහිම සැකෙත් නැහැ රූපේ මමද රූපය අසුරු කරන සත්‍යෙක් ඉන්නවා රූපේ සත්‍යෙක් රූපය අසුරු කරන සත්‍යෙක් ඉන්නවා ඔය කතාව මොකුත් නැහැ ඇයි රූපයක් දන්න සතර මහා ධාතුවේ කය ඇසුරු කරගෙන පවතින සිතින් කය කියලා තියෙන රූප ටිකක් දකින හින්දා කය ඇසුරු කරගෙන සත්‍යයක් ඉන්නවා. සත්‍යයක් නිසා කය පවතිනවා කියන සක්කාය දිට්ඨි විෂයක් කර සක්කාය දිට්ඨියක් නෑ නාම කර්ම ටිකේ. ආය සීල වෘත පරාමාසයෙන් කරනවා කියන එකක් නෑ. ඒක දහම කියන දිට්ඨි සම්පන්නයි. ඒ ටික දකින මට්ටමට ආවට පස්සේ පාරපත්‍ය රහිත අය ඇදගෙන යන්න ඕනේ Tamanටම තේරෙනවා යන්න. ඉතින් ඉස්සෙල්ලා මේ න්‍යාය තේරුම් ගන්නවා. මම ඔය දැන් එක පැත්තකින් කිව්වේ ඉස්සෙල්ල වර්තමාන නාම රූප දෙක තේරුම් ගත්තට පස්සේ තග්ගල දක්වන හැම තැනකම තියෙන මේ සිද්ධිය මේක නොදන්නා කම නිසා ඇතිවෙන කෙලෙස් ටික තියෙන්නේ මේ මනසේ. ඒ කෙලෙස් ටික හේතුන අද මෙතෙන්ට එන්න කියලා උත්තරය ආවා. අද මෙහෙම ඇත්තක් තියෙන මේ ඇත්ත නොදැක්කොත් තියෙන පාඩුව යා දකිනවා. මේ ඇත්ත නොදකින ගානේ වැරදි දැකම පුද්ගලයෙක් සත්‍යයක් කියලාමයි පෙනෙන්නේ. සත්‍ය පුද්ගලෙ පෙවුණු තියෙන දෝෂේ තමයි ඒ සත්‍යයන්ට පුද්ගලයන්ට කැමති ඊයයි මගේ වෙලා ඇලෙනවා බැඳෙනවා. එහෙම වුණොත් මේ විඥාණයට මේ ජරා මරණ දුකේ මිදීමක් නෑ නැවත විඥානයේ රූපයකට දැස ගන්නවා කියලා දකිනවා. දැකලා මේ නාම රූප දෙක පිළිසින දැක්කොත් මේ සිද්ධිය දැක්කොත් විතරම මේක වෙන්න පුළුවන් කියන හයියක් ඇති කරගන්නවා. දැන් දැනගත්තා. දකින්නේ. ඔන්න ඕතන ඉඳලා භාවනාව තියෙන්නේ. දැන් ඕගොල්ලෝ සීලයක පිළිතුර සමත කමඨහනකින් හිත වඩවඩ රූපේ පිළිසින් දකින්න හිතන්නේ. කලින් කලට පටිසම්පාදී උඩට යන්න හිතන්නේ. අතීතෙදි මෙන්න මේ ටික නොදැන් මෙහෙමම තිබුණ දැනක මේක නොදන්න කම නිසා නේද පුද්ගලික කියන අදහස ඇති වුනේ. ඒ නිසා නේද පුද්ගලිකුට තණ්හාව වදන උනේ. ස්කන්ධ ටික නිරුද්ධ වුණා. නමුත් පුද්ගල සංඥාව නැති වුණා. ඒක හේතු වුණා නැවතෙන්න. හැම වෙලාවෙම සම්මාදිට්ඨිය කියන්නේ දැක්මක් නුවණ. මේකට හිත වැඩිම සම්බන්ධ කරගන්න එපා. ඔය දැන් ওই පටිච්චසම්පාද දර්ශනයේට ඕකට අනිත්‍ය කඩකඩ බලනවා කියලා එකක් නැහැ. ඒ හිත සමාධි කරගන්න තමයි අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් බලන්නේ හිත සමාධි කරගන්න උපකාරයක්. මේ පටිච්චසම්පාද සිද්ධි දර්ශනය. මේ සිද්ධිය මෙහෙමම වැළිය යුතුයි. තේරෙන්නේ නැහැ. පටිච්චසම්පාදයේ අවබෝධයටයි එයා ඒ බැලිය වෙන මොකුත් නෙමෙයි. පෙර අවිද්‍යා කර්ම නිසා මේ දැන් විඥානාම රූපුණා කියන්නේ මේ ආයතන ටික තමයි මේ දුක හැදුනේ. දැන් බඩගින්න පිපාසය මේ ජරා මරණ දුක හැදුනේ. අද මේ ටික පිළිසින දැක්කේ නැත්තම් සත්‍ය පුද්ගලයේ කියලා පැවටිලා සංහාව පාදනොත් ආයත විඥානයේ රූපයකට බැසගෙන මේ වගේ නාම රූප දෙක හදනකොට ආයත මේ දුක පවතිනවා. ආයත ජරා මරණ පවතිනවා කියලා දකිනවා. දුකයි දුක්ඛ සමුදයත් එක දකිනවා. අද මේ නාම රූප දෙක පිළිසෙන් දැක්කොත් සත්පුරුෂ දෘෂ්ටිය නෑ එමුණුත් කෙලෙස් නෑ එමුණු ජරා මරණ දුක නැති වෙනවා කියලා දැක්කොත් තියෙන ටිකක් නැති වෙනවා මත් ටිකක් නැති වෙනවා මේ දුකේ නිරෝධය නේද කියලා දකින්න. ඉතින් මට ওই ටික මතක් කරන්න හිතෙනවා මේ කෙටියෙන් කෙටියෙන් ගත්තේ උගුරු පරිසම් කරගන්න ඕනේ නේද? මොකද තව ඉදිරියේදී දේශනා ගොඩක් තියෙනවා. නමුත් මට මතක් කරන්න තියෙන්නේ ඕගොල්ලෝ එක දෙයක් හිතන්න. මම මේ විහිළුවක් කරනව නෙමෙයි මේක හඳුන් කෝරුපත්තු කරන්න අදහන්න තියෙන එක එහෙම සාසනය එහෙම පැත්තක් තියෙනවා ඒක අපිට ඉදිරි ගමන් මඟ ප්‍රාර්ථනාව ඒක මුල් කොටස ඕනේ නමුත් මේ වගේ තැනකට ආවම ඉත්තාසියුන් දර්ශනය බුදුහාමුදුර ඇති කල්ලිත් නැති කල්ලිත් ලෝකයේ පැවතුණු ඇත්තක් බුදුහාමුදුර දේශනා කළේ බුදුහාමුදුරගේ අදහසක් කිව්වේ නැහැ ඒ ඇත්තයි අද තියෙන්නේ. ඒ ඇත්තමයි හෙට තියෙන්නේ. අද මෙහෙම දැක්කහම මේ දර්ශනයෙන් ඔයගොල්ලෝ බුදුහාමුදුරුවෝ දැක්ක හැකි බුදුහාමුදුරුවෝ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. මේ රූපේ මොන තරම් ඇත්තද කියලා දැක්කහම පටිච්චසම්පදේ දැක්කහම බුදුහාමුදුරුවෝ මේක දැක්ක බව දැක්ක හැකි ඔයගොල්ලන්ට. සම්මා සම්බුද මනාව මේක අවබෝධ කරලා තියෙනවා කියන එක ඔයගොල්ලන්ට තේරෙයි. ඕගොල්ලෝ ඊට පස්සේ කවදාද දවසක ඔය වචනෙම කියයි ඕගොල්ලෝ ඔය පණිඩේ මේ බුදුහාමුදුරුවෝ කිව්වට නෙමෙයි ඕගොල්ලෝ රූපයත් රූපේ ඇත්තත් ඇති වෙච්ච හැටි රූපේ නැති වෙන හැටි දකින්න නැතුව ඒගොල්ලෝ දුක් විඳින කියලා කියන වචනේ කියයි ඕගොල්ලෝ. ඒ වගේ මේක අදහන කරන මේක විද්‍යාවක්. මේක සහේතුක දෙයක්. මේක ලෝකේ හැමදාම පැවතුන දෙයක්. ඔය ඇත්ත නොදන්නාකම නිසා වැරදි දැක්මක් ඇති කරගෙන වැරදි දැක්ම තුළ ඇලීමක් ඇති කරගෙන ඒ නිසා දුක ඇවිල්ලා තියෙනවා. දුකට හේතු ඇලීම බැඳීම. ඇලීම බැඳීමට හේතු වැරදි දැකීම. වැරදි දැකීම හේතු ප්‍රත්‍යයයි. අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නිසා මේ දුක දුකට හේතුව ඇලීම බැඳීම. ඇලීම බැඳීමට වැරදි දැකීම. වැරදි දැකීම නැති වෙන්නේ නිවැරදි දැකීම ආව සම්මාදිට්ඨි. නිවැරදි දැකීම ඇති වුණාම වැරදි දැකීම නැති වෙනවා. වැරදි දැකීම නැතිවෙලා ඇලීම බැඳීම නැති වෙනවා. එතකොට දුක නැති වෙනවා. දුක කියන තැනින් ප්‍රතිකර්මයක් එතුවට හරියන්නේ නැහැ. ඒක වෙන දවසක කියන්නේ කැපිච්ච හේතුව තියෙනවා. ඒ හින්දා මේක සහේතුක දහමක්, බුද්ධිමත් දහමක් හොඳට ඔගොල්ලෝ හිතනද හිතා දවස් දෙකයි තියෙන දේශනා දෙකයි. ඉතින් මට අද මේ ටික කියන්න කියලා දුන ඔගොල්ලෝ ගොඩක් උත්සාහවත් වෙනවා බොහොම ප්‍රශංසනීයයි. නමුත් මම මොනතරම්කින් කතා කරුවොත් මේ දේශනා හැම එකක්ම හරියන එක. මෙතනින් තොර කෙනෙක් ත්‍රිසම්පන්න වෙන්නේ. මේකේ අදහන දෙයක් නෑ. ඔහු ලෝඩට යටට බලන්න. පටිච්ච සම්පදාය අවබෝධයෙන් තොර වෙන තැනක් මේ ටික තේරුම් ගත්තොත් කොට යන්න පුළුවන් කරන්න බැරි දෙයක් නෙමෙයි. ටික ටික හරි හිත වඩ වඩ මේ රූප ටික ටික ටික හිතන්න කලින් කලට පටිච්ච සම්පදාය දුරට යටන මෙනෙහි කරන්න ධ්‍යාන මට්ටම් දක්වා හිත වැඩෙන්න ඕනේ ධිට්ඨි සම්පන්න වෙන්න. එහෙම එකක් නැහැ. අවස්ථාවට ඒ සිතේ ධානාංග ටිකේ දෙනවා. ධානා මට්ටමට අවස්ථාවට එන එක විතරයි වෙන්නේ. ඊගාවට මේක ගන්න එපා. ඕගලන්ට මම එක කාරණාවක් සඳහා කියන තීරුම් ගන්න. මේ කියන මම මගේ දන්න දහම මම කියන නිසා මට අනුගලියක් වැඩක් නැහැ. නමුත් ඕගොල්ලෝ සත්‍ය දහසින් සාසනේ ඇසුරු වෙන නිසා ඕගොල්ලන්ට අනවශ්‍ය ප්‍රශ්න වලින් බේරෙන්න තියෙන අදහස් ටික තේරුම් ගන්න මම මේ ටික කියන්නේ කෙනෙකු විචිනේ කරන්න නෙමෙයි. පොතෙන් ධර්මතේ. වර්තමානයේ තුල බොහෝ විටක සමහර විට ධ්‍යාන මාර්ගඵල දෙන ක්‍රමයක් තියෙනවා. නමුත් එහෙම එකක් නෑ මාර්ගඵල කියන්නේ හිතට සම්බන්ධ නැති මේ වගේම ඥාන දර්ශනයක් ඈ. ඊට පස්සේ ධ්‍යාන කියන එක ඒ ඥාන දර්ශනයටම අවස්ථාවට උපදිනවා මහා ධ්‍යාන වුණේ නැහැ. කාමරාග මට්ටම මේවා තාම එහෙමම තියෙද්දි කෙනෙකුට පිටින් දැක්කටත් හොයන්න බෑ නමුත් මෙයාට මේ ඥාන දර්ශනය මේ පටිච්චසම්පද ධර්මතාවය හොඳට නුවණයි දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ වෙනස උච්චරයි. ඔක්තට නුවණයි. නමුත් සමහරට අධික රාගෙත් තියෙන්න පුළුවන් යාට. තරහ යන ගතිය තියෙන්න පුළුවන්. මාන්නේ තියෙන්න පුළුවන්. කෙනෙක් දැක්කුත් යාට මොන බප්පෝ මිනිස්සගේ මේ තරම් රාග මිනිහෙක් කියන තරමට මිනිහෙක් බයින මට්ටමේ චරිතයක් වෙන්න පුළුවන් යාගේ. මොකද ඒ ඥාන දර්ශනය මේ ධර්මතාවයේ දක්ෂයි කියලා. ඒක වෙනම සිද්ධියක්. මේක වෙනම සිද්ධියක්. ඒක ලෝකෙන් හොයන්න බෑ එහෙම. එහෙනම් එහෙම සිද්ධියකට සම්බන්ධයකුත් නෙමෙයි මේ ඥාන දර්ශනය. හරිද? එහෙනම් මේ න්‍යාය තේරුම් ගන්න. ඊට පස්සේ එකක් තමයි මම මේ ටික එකක් කියන්නේ. ගොඩක් අද ওই ධ්‍යාන දෙනවා අපි කියමු. මේ මට්ටමට හිතනකොට ප්‍රථම මේ මට්ටමට ဒုတိ ය මේ මට්ටමට තෘතිය මේ මට්ටමට චතුර්ථම කියලා. මම මේ අදහසක් කියන්නේ ඕගොල්ලන්ට එක තේරක් තේරුම් ගන්න කෙනෙක් ධ්‍යාන ලබන්න කලින් වෙන සිද්ධි ටිකක් මම කියලා සහේතුක අපි කියමු උපචාර මට්ටමක් වුණත් ලබද්දී සාමාන්‍ය මේ තියෙන මානසික මට්ටමට වඩා ගොඩාක් වෙනස් වෙන අර්පණ සමාධියකට එන්න කලින් ඔගලන්ගේ කකුල් අතපය හිරිවැටුනහම කකුල් අතපය තියනවා කියලා දැනෙනවද නෑ මුළු ශරීරයම ඒ මට්ටමටම චුට්ටක් නොදෙන කියලා මුළු අතපයම ලොක මේවා හිතලා ඉස්සලා දැන් මට වෙනවා හමුදුනේ කියන්න එපා එහෙම නෙමෙයි ඕගොල්ලන්ට නොරැවටෙන්න කරුණ මම කියන්නේ. මේ අතපය සම්පූර්ණ ලොක්කල සම්පූර්ණම කළුම ගල අර මලමිනියම වෙනවා. චුට්ටක් අද්ද. මුකුත්ම කයේ දසම මාත්‍රයක්වත් දන්නේ ප්‍රථම ධ්‍යාන මට්ටමට දෙන්න කලින් ඈ මම මේ කියන්නේ. දසම මාත්‍රයක්වත් දන්නේ මේව ටක් ගාලා ලොක් වෙනවා. ඒ කියන්නේ එහෙමමයි. කයේ හැඟීම් දැනීමක්වත් සිදීමක්වත් කය දන්නේ අර හිරිවැටුණු තැන සීකර ගන්නකො. සම්පූර්ණ සිහිනුවන විතරයි හැබැයි හොඳට හිතන්න පුළුවන් හොඳට සීයයි හොඳට නෝන මූණවල් කටවල් ඇස් ඕව මුකුත් නැහැ හරිද සිතින් සිත මෙන්න මේ මට්ටමට ආවට පස්සේ කොහොමද මෙහෙම මෙහෙමයි ඉන්නේ මට කියන්නේ ඒක ආර්පණ සමාධිය කියන්නේ ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා තනි තනි කෙනෙක් ඍතු වැඩ කරන හිත මේ විශ්ව ප්‍රමේ අවකාශයයි මෙවන්නේ අවකාශය විතරයි තබන්න වෙනවා. මේ රූපේ සම්පූර්ණ මොකුත් නැහැ හැබැයි. ආයෙත් සිහියතුව මේ කයට බැසගෙන තමයි මේ කයින් ජීවත් වෙන්න වෙන්නේ. හැබැයි කයින් නැගිටින්න පුළුවන් මම මේ කිවි ධානයක සමවදීන බාන කියන ගති ඒකද ඔය ඌටි ගන්නක විස්තරකින් පොඩ්ඩක් මම මතක් කරුවේ. ඒ හින්දා මෙහෙම මෙහෙමයිනවා කියන එක ගැන කතා කරනවා නම් ධ්‍යානයක් කියන එකේ උණුසුමුවක් දන්නේ නැහැයි කියන එකයි මගේ අදහස. එහෙම දන්නවනම් කියන්නේ නැහැ කියලා. මොකද ඒිට කලින් උපචාර සමාධියේදී මේ මේවා තමයි පාළෙන් අතහැරෙනවා. සම්පූර්ණ පිරිසිදු මනස විතරක් ඉතුරු වෙන දවසක් යනවා. එතකොට මානසික මනස උපදින ධර්මතා ටිකක් එමින් තියෙනවා. ඒ නිසායි ඒ මට්ටමේ සිද්ධිය එදා ඉඳ මෙහෙට આવත් මනසින් යා. කබලින්ක ආහාරයෙන් යුක්ත සංයෝජන අතහැරෙනවා. දරිල කවුරියකින් බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ. මේ එතකොට මේ ශාසනයෙන් කෙනෙක් ගියොත් එයා මායාවේ ඇස අන්ධ කළා කියන තැනට යනවා යනවා. අන්න ඒ වගේ චිත්ත සමාධියකට ඇවිල්ලා ඔය පටිච්ච සම්පදාය බලනවා නම් බලන්න හිත නමන්න විතරයි ඕනේ. මේ කය. ඒක මේ කය දන්නේ අපිට මෙතෙන් දැන් අපාය ගැන හිතන්න පුළුවන් නේ. ඒ වගේ නුවණේ මේ කය බලනවා නෙමෙයි නුවණින් රූපය කියන එක හොඳට බලන්න පුළුවන් අර වගේ මේ කයේ දැතීම් වේදනා මොකුත් නැහැ අර වගේ චිත්ත සමාධියකින් කයක් හැදිච්ච හැටි කය ඇසුරු කරගෙන තියෙන හැටි ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් ඔය කියපු ගති ටිකට නිකම් නිකමට හිත තියන්නේ ඒ විදිහටම චුට්ටක් දැන් විපල්ලාස නැහැ ඒ විදිහටම පේනවා උඩට යතර දෙපාරක් විතරයි මෙනෙහි කරන්නේ ඒකේ හේයම සීල් එකක් තිබුණා වගේ තියෙනවා. ආයි මෙහෙට ආවත් පුද්ගල භාවය දිට්ටි මුකුත් හිටින්නේ. ඒකයි මේ මුදෙන් ඔය පෙන්නන්නේ මේ දිට්ඨිගතානම් පහනාය. ඒ විවිච්ඡේව කාමේ විවිච්ඡේව කුසලේ ධම්මේ සවිතක්කා සවිචාරං විවේකජං ප්‍රීතිකම් පටබජ්ජානං උපසම්පච්චියස. ඒ දෘෂ්ටිගතයන්ගේ වෙන්වීම පිණිස ප්‍රථම ධානයේ වඩා නම් වඩා ලබයි නම් කියලා පෙන්නන. ඒක මම ওই ටික කිව්වේ ඕගොල්ලන්ගේ දැනුමට ගොඩාක් ප්‍රභේද දින නමුත් කටිට කියන්න බෑ. ඇයි? හෙට දවසේදී හාමුදුරනේ මගේ අත ලොක් වුණා. ඇඟ ගල් ගැහුණා. දැන් මොකද කරන්නේ හාමුදුරනේ කියලා අහගෙන. ඒ වගේ කෙලෙසකින් ජීවත් වෙන්න අපි පුදුම විදිහට හුරු වෙලා තියෙනවා. නමුත් ඒක මේ Tamanට වල කපා ගන්නවා කියන ඒක තමන් දන්නේ මම ඕගොල්ලන්ට කියන බුද්ධිමත් වෙන්න මේක උත්තරයක් කරලා ගන්න කියන එක නෙමෙයි නොරවටෙන්න කරුණු මම මේ මතක් කළේ. ඉතින් මේ වගේ සහේතුකයි හිත වඩන එක පැත්තකින් දාන්න මේ වගේ නුවණින් තියෙන්නේ මේ වගේ ගමනක් තියෙන කෙනෙක් බලාගෙන ඉන්න. කවදාවත් වරදින්නේ ඔය න්‍යාය වෙනස් වෙන්නේ ඊගාවට උතින්ට එන්න ওই පටිච්චසමුපාදය දකින්න රූප ටික අවබෝධ කරගන්න උපකාර පිණිස හිත වඩන්න ගියා. හිත වඩන්න. කෑලි කඩන්න කුඩු කරන්න මේ පීර්තිය මෙහෙම තියලා බිමින් දාලා කුඩු කරන්න ඉතින් රූප කලාප කලාප තියෙන්නේ වරක් මුණ ගහන එක නැවතු මුණ වරක් මුණ ගහන්න බෑ රූප කලාව බිඳි බිඳි යනවා අනිත්‍ය බලනවා කියලා ඕන විදිහකට කරන්න. ඒක වැරදි කියන්නේ අසුභි වඩන්න ආදින වඩන්න දුක බලන්න කුඩු කරන්න කෑලි කඩන්න මේ ඔක්කොම උපායක් සමාධියට ඥාන දර්ශනය කඩන්න. ඒක වෙනම ගන්න. ඔතන ඊම අනිත්‍ය බැලුවා කියලා ඒක නිවන් මඟ නෙමෙයි. පටිච්චසමුපාදයයි නිවන. මේක මෙහෙම හිත වඩ වඩ මෙහෙම බලන්නේ අපේ සිතේ කෙලෙස් සාගත විතර්කය යට කළ සමාධිය ගන්න උපකාර පිණිස මේ කුඩු කොල්ලක කෑලි කඩලා බැලුවේ. බලන්න. ඒක සමාධිය වඩලා සමාධිගත මනසකින් පටිච්චසමුපාදය මෙනෙහි කරන්න. ඇත්ත බලන්න පටිච්චසමුපාදය මෙනෙහි කරන්න. ඇත්ත දකින්නවා කියන එකේ කඩනවා කඩනවා කියන එක ඇත්තක් නෙමෙයි. මේක මේ මට්ටමට ඇත්තක් වෙන්න ඇති. මේ මට්ටමට ඇත්තක් වුණොත් මේ ධර්මයට ඒක ඇත්ත නෙමෙයි. ඈ මම කියන්නේ බඩගින්න කියන එකත් ඇතිවෙච්ච ඇත්ත හේතුවක් කියනවා. නමුත් ටීවී බලනවා කියන කියන්නේ පාළුවකාංශය කියන එකත් හේතුවක් කියනවා. එතකොට පාළුවකාංශය නැති කරන්න කෑම කාලා බඩගින්න නැති කරනඳ ටීවී බලලා කියලා දෙක මාරු කරගත්තොත් වෛරස් ඒ වගේ එකක් තමයි මේ කරන්න හදන්නේ. මේක කුඩු කුඩු කුඩු කරලා ඇත්ත බලන්න කියලා හදුවොත් ওই වගේ එකක්. දෙකම ඇත්ත. ඇත්ත වුණාට හැම ඇත්තම හැකි හැම එකකටම හරියන්නේ නැහැ. හේතුඵල ධර්මයක් තමයි. කොහොඹ ගහත් ඵලයක්, අඹ ගහත් ඵලයක් දෙකම හේතුඵල ධර්ම වුණාට හේතු දෙකක්. කොහොඹ ඇටෙන් අඹ ගන්නත් අඹ ඇටෙන් කොහොඹ ගන්නත් කියොත් ඇත්තයි කියලා ඇත්තනම් හේතුඵල ධමයක් නම් පටිච්චසමුපාදයක් තියෙන්නේ හේතුඵල ධමයක් තියෙන ඇත්තම ඇත්ත වෙන්න ඕනේ එහෙමනම් බොරු වෙන්න බෑ ඒ හින්දා ඇත්ත වෙන්න ඕනේ කියලා ඉවරලා කොහොඹ ඇටයක් ඉදලා අඹ ගන්න හැදුවොත් හරියද ඇයි ඇත්ත හේතුඵල ධමයක් බැලුවාම හරි ඇටේ හේතුව නෙමෙයිද තර්කයක් දානවා හරි හරි හේතුව ගහ ඵලය නෙමෙයිද ඵලේ හේතුවක් නිසා ඵලයක් උපදිනකොට හේතුඵල ධම නෙමෙයිද? ඕ හේතුඵල ධම. හරි. එහෙනම් අපිට අඹ නොලැබුණොත් ඒ ධම හේතුඵල ධම බොරු. කොහොමද හිතෝලා? එහෙනම් කොහොමද හේතුව නම් අඹ කිරිනමක ඵලයක් ආව නැත්නම් හේතුඵල ධම බොරු. හරිද? සාධාරණ. වැරදි. ඒ ඒ වගේ තර්කෝය තියෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ ඒක. හේතුඵල ධම උනාට තේරුම් ගන්න කියලා මම කියන්නේ. ඒකයි මේක අටක්කව කියලා තර්කයට ගෝචර නැහැ. තර්කය කියන එක බොරුව ඇත්ත කරන්න පුළුවන්. ඇත්ත බොරුව කරන්න පුළුවන්. ඇත්ත වගේ පෙන්වන්න පුළුවන්. ඇත්ත බොරුව වගේ පෙන්වන්න පුළුවන්. බොරුව බොරුව වගේ පෙන්වන්න පුළුවන්. ඇත්ත ඇත්ත වගේ පෙන්වන්න පුළුවන්. ඇත්ත ඇත්ත වගේ පෙන්වුවත් ඇත්ත නෙමෙයි. ඇත්ත බොරුව වගේ පෙන්වුවත් ඇත්ත නෙමෙයි. බොරුව බොරුව වගේ පෙන්වුවත් බොරුව නෙමෙයි. බොරුව ඇත්ත වගේ පෙන්වුවත් බොරුව නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. අපි බොරුව කියන එක ඇත්ත වගේ ඇත්ත බොරු වගේ කියලා පෙන්නුත් වැරදි කියලා තේරෙයි සමහරට. බොරුව බොරුව වගේ ඇත්ත ඇත්ත වගේ කියලා පෙන්නුවොත් රැවටෙන්නේ නැහැ. එතන හඳුර ගන්න බෑ. ඇත්ත ඇත්ත වගේ කියලා පෙන්වන එක ඇත්ත නෙමෙයි නේද කියලා හිතන්න දන්නේ අපි. බොරුව බොරුව වගේ කියලා පෙන්වුවා මිසක ඒක වගේ නමුත් බොරුව නෙමෙයි කියලා දන්නේ. ඒ හින්දා එහෙමත් තියනවා කියලා තේරුම් ගන්න. එහෙනම් හැමදෙනාටම තේරුම් කරනයි හිතත් කරහරේ. ඉතුරු කරගන්න බෑ. අපි හෙටත් මේකම ටිකක් කතා කරමු. හෙටත් මේකම ටිකක් කතා කරමු මේ එතකොට තව ටිකක් අලුත් වෙන්නේ මේ ඉතින් ටිකක් ගැඹුරුයි ගැඹුරු වුණාට මේවා තමයි අපේ ජීවිතේකට ඇත්තටම ඕනේ